समन्ताचक्रवालीषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्गमुखदम् धम्मसवनकालो अयं वदन्ता धम्मसवनकालो अयं वदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මා භික්ඛවේ පුඤ්ඤානම් බායිත්ත සුකසේතං වික්ඛවේ අධිවචනං ඊටස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානි අවිජානාමි කෝපනාම් භික්ඛවේ දීගරත්තං කතානම් පුඤ්ඤානං ඊටං කන්තං පියම් මනාපං විපාකං පච්චනුගූතං සත්තවස්සානිවෙත්ත චිත්තම් භාවිත්වා සත්ත සංවට්ට විවට්ට කප්පේනයි මංලෝකම් පුරගමාසිං නරාගාමාසිං සංවට්ටමානේ කප්පං සුදම්භික්කවේ ආබසරූපගෝ හෝමි විවට්ටගාමේ කප්පේ සුඥම් බ්‍රහ්ම විවානං උපජ්ජාමි තත් සුදම්භික්කවේ මහා බ්‍රහ්මා හෝමි චත්තිස්සක් කන්තුම් කෝපනාම් භික්කවේ සක්කෝ සින්දීවා නමින්දෝ අනේක සතක්කත්තුන් රාජා හෝ සිංචක්කවත්ති ධම්මික ධම්ම රාජා චතුර චතුරන්තෝ විජිතාවී තස්සමයි හම්බික්කවේත දවෝසේ කින්නු කෝමේ ඉදං කම්මස්ස පලං කීස කම්මානං කම්මස්ස විපාකං යේනහං ඒතර ඒවම් මහිද්దికා ඒවම් මානුභවෝති තින්නම් කෝමේ ඉදං කම්මානම් පලං තින්නම් කම්මානම් විපාකං යේනහං ඒතර ඒවම් මහිද්దికා ඒවම් මානුභවෝති සයති දං දානස්ස ධම්මස්ස සංඤවස්ස පුඤ්ඤමේව සෝ වික්ඛවේ සික්ඛේ ආයතග්ගං සමුද්දයං බාලන්ත ධම්මචරියංච මෙත්තචිත්තංච භාවේ ඒතේ ධම්මේ භාවිත්වා තයෝ සුඛ සමුද්දයන් අභ්‍යාපජ්ජ සුඛං ලෝකං පරාදිතං උපජ්ජිතති සාදු සාදු ගෞරවනීය ඉම්පාරන් වහන්සේ පින්වන්ත සිල්මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න යෝගාචර පින්වත්නි පින්වත්නි සුපුරුදු පරිදි මේ යෝගාචර පිරිසට සම්පහන්සනේ සතුට සොම්නස උද්‍යෝගය ලබා දීම පිණිස තමන්ගේ ප්‍රතිපදාවන් දියුණු කර ගැනීම පිණිස උපකාර වෙන විදිහේ ධම්මදේශනා මාලාවක් පවත්වමින් සිටින අතරතුර මේ අදත් එවැනිම ප්‍රයෝජනවත් වේයයි සිතන ධර්ම කාණ්ඩයක් මේ තෝරාගත්තේ පින්නතුනි ධර්ම ශ්‍රවණය ඊටමත් හොඳ මංගල කාරණයක් ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නිවන් දකින්න පිළිවෙත් පුරන්ට කැමැත්ත තියෙන සෑම සියලු දෙනාටම පින්නතුනි ආරම්භයේදී පිහිට වෙන්නේ ධර්ම ශ්‍රවණේ මේ විදිහට ධර්මයේ ටික ටික ශ්‍රවණය කරද්දී සමහර අයට ඉක්මනින්ම ප්‍රතිපදාවට පිළිපන්න පුළුවන් වෙනවා. සමහර අයට ඉක්මනින්ම සමත භාවනාවේ සිත යොමන්න හැකි වෙනවා. තවත් සමහර අයකට විපස්සනාවට සිත යොමු කරන්නටත් පුළුවන් වෙනවා. තවත් පිරිසක් ඉන්නවා පින්නතුනි කොතෙක් උත්සාහ කළත් ඒ අයට පුළුවන්කමක් නැහැ අර ඒ කර්මණක සිත යොදන්නට. ඒ අයගේ සිත හරියටම වික්ෂිප්තයි. හැම අතටම දුවනවා මොහොතක්වත් සිත ලං කරගන්න බෑ. අන්නේ වැනි අයට පින්නතුණී භාවනා කරන්න පුළුවන්කමක් නැහැ එවැනි අයව භාවනාවේ යෙදවන්න හොඳත් නැහැ සිදු වෙන්නේ තව තවත් සිත වික්ෂිප්ත වෙන එක ඒ නිසා දහම් කතාවලට සිත යොමු කරන්න ඕන බුද්ධිය අඩු අයට ජාතක කතා චරිත කතා වැනි දේයින් ආරම්භ කරලා ධර්මයේ දේශනා කරනවා අනිත් අයට ඊටත් වඩා ටිකක් විස්තරාත්මකව ගැඹුරින් ධර්ම දේශනා කරනවා. මෙහින් සිටින මේ පිරිස දහම් ඇසිය යුතු නැති වුණත් වරින් වර මේ වගේ ධර්ම දේශනාවක් අහන එක සිතේ සතුටට සොම්නසට හේතුවක් වෙනවා. ඒකාකාරී තත්වයෙන් මිදෙන්නට කෙටි ධර්ම දේශනාවකට සවන් දීම වරදක් වෙන්නේ නැහැ. එකෙන් ප්‍රයෝජනවත් වෙනවා. නමුත් යෝගාවචරය හැටියට සෑහෙන දියුණුවක් ලැබනකොට සම්පූර්ණ කාලයම තමන්ගේ ප්‍රතිපදාවට යොදවනවා නම් හොඳයි. ඒත් සවස් වාගේ වන්දනා කරලා කෙටි සජ්ජායනාවක් කරලා එතනම වාඩි වෙලා භාවනාවේ යෙදෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. කෙසේ වෙතත් අපි පුරුදු පුහුණු වෙලා තියෙන හැටියට ධම් අසන්ත බොහෝ දෙනෙක් කැමති. ඒ නිසා අපිත් කල්පනා කළා ඊකටම මේ ධර්ම දේශනා මාලාව පවත්වන්න. කියන්න තියෙන එක තාම ටික තයයි විස්තර ගොඩක් නැහැ. කීතු දේවල් දැන් හුඟා කියලා ඉවරයි. ඒත් අපි නොකියා ඉන්නේ කොහොමද මදි. ඒ නිසා අපි තෝරගත්තා මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ පුංචි ගාතාව. මා භික්ඛවේ පුඤ්ඤානම් බාහිත්ත සුඛස්සේතම් භික්ඛවේ අදිවචන. ඉත්තස්ස කන්තස්ස පියස්ස මනාපස්ස. මේ කියන්නේ පින්නතුනේ මම ඊට ඉස්සෙල්ලත් අපි සාකච්ඡා කරලා තියෙනවා පින් කරන්න මහණෙනි බය වෙන්න එපා. සැපේට කියන වචනයක් මේ සුඛය කියන්නේ පින කියන්නේ. පින කියන්නේ සුඛයට කියන වචනයක්. ප්‍රිය වූ යහපත් වූ සිත්කල වූ මන බඳින්නා වූ සැපේට නමක් තමයි කුමක්ද පින කියන්නේ පුණ්‍ය කියන්නේ ඒ නිසා බුදුරයන් වහන්සේම දේශනා කරන අනුජානාමි කෝපනයාම් භික්කවේ අභිජානාමි කෝපනයාම් භික්කවේ දීගරත්තං කතානම් පුඤ්ඤානං ඉත්තං කන්තම් පියාපම්මනාපම් විපාකම් මම සිහිපත් කරනවා බොහෝ කලක් මුළුල්ලේ මා විසින් කරන ලද පුණ්‍ය කර්මවල ඒ යහපත් වූ විපාක මන වඩන ප්‍රිය උපදවන ඒ ප්‍රතිඵල මම මේ විදියට වැළඳුවා කියලා මම හොඳින් දන්නවා. ඉතින් බුදුරයන් වහන්සේ මේ මතක් කරන්නේ තමන් වහන්සේ පෙර ආත්මික එක්තරා පින් වගයක් කරලා ඒ පිනේ බලෙන් විඳපු සැපයක් ගැන කියන්නේ. සත්තවස්සානි මෙත්ත චිත්තම් භාවෙත්වා සත්ත සංවට්ට විවට්ට කප්පේ නයිමන් ලෝකම් පුනරාගාමිය. පුනරා ගමාසින් මම හත්වසක් මෛත්‍රී භාවනාව කරලා සංවට්ට විවට්ට කල්ප හතක් මම මේ ලෝකෙට නැවත ආවේ නෑ මේ මනුස්ස ලෝකෙට මෙත්ත චිත්තං භාවේත්වා සත්ත සංවට්ට විවට්ට කප්පේ නයිමන් ලෝකම් පුනරගාමා ඒ කියන්නේ සංවට්ට කල්පයක් කියන්නේ පින්නතුනේ මේ ලෝකේ අවුරුදු 10න් තමයි වයස අවසන් අවුරුදු 10කට මේ අපේ ආවුස බැස්සට පස්සේ පින්න ගස් යට දුදු බියලි ගස් යට ඉන්න කාලේ නැවතත් පින්නතුනේ මේ ලෝකේ විනාශයකටපත් වෙනවා මුරුක සම්වර්ෂාව වැහැලා මිනිස්යෝ මිනිස්යෝ විසින් මරා ගන්න මේ මුර්ග සංවර්ෂා වෙනවා කියලා දෙවියෝ මිනිස්යන් අතරට මේ පණිවිඩය දෙනවා. අවුරුදු දහසකට විතර කලින් වගේ කියන්නේ. මෙහෙම කියපු මේ මුර්ගසම් වර්ෂාව කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මේ කතාව පැවතෙනවා මිනිස්සු අතරේ. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන බවත් බුදුවරයෙක් පිළිබඳ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදිය වේද පොත්වලට එන්නේ දෙවියන් විසින් මිනිස්යන්ට කියන ලද ඒ පණිවිඩ මිනිස්යන්ගේ කටකතා අතරේ පැතිරලා ගිහින් අවසානයේ මේවා උගතුන්ගේ පොත්වලටත් යනවා වේද පොත්වල තෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආත්ම ගානකට කලින් ලියවෙනවා එවැගේම මේ වසරේදී මේ ලෝකේ විනාශ වෙන මේ මිනිස්සු විනාශ වෙන හැටි මුර්ග සංවර්ෂා වෙන බව කිව්වහම මිනිස්සු සිල්වන්ත වෙනවා හුඟ දෙනේ. ඒවෙන් ආරක්ෂා වෙන්න හොඳට ජීවත් වෙන්න බලනවා. දැන් අද 2012 වර්ෂයේ ලෝක විනාශ වෙනවා කියලා තියෙනවා. මේකත් කටකතාව මොන දිවියෙක් කිව්වද අපි දන්නේ නැහැ. නමුත් පින්නතුනේ සිල්වන්තව දැහැමිව සමාධි වඩමින්වත් ඉන්නවා නම් අපිට අත තියන්න බෑ කාටවත්. ඉතින් මේ වෙලාවේ මේ මුරුකසම් වර්ෂා වෙනවා කිව්වහම ඒ හොඳ හොඳ අය තමන්ගේ ජීවිත සකස් කරගන්නවා. ඔන්න වර්ෂාව වහින්න දැන් කිට්ටු වෙනවා, අඳුරු වෙනවා. එතකොට අර සත්පුරුෂයෝ ගල් එන්න ආදී සොයාගෙන නැත්තම් නිවෙස්වල හොඳට ආවරණය ලබාගෙන කල්ැතුව කෑම් බීම් පිළියෙල කරගෙන තියාගෙන ඉන්නේ. දැන් වැස්ස ආරම්භ වෙනවා හැබැයි අර පෞකාර මිනිස්සු ටික මේව පිළිගන්නේ නැහැ සමාජය. කවුදෝම කියන්නේ කියලා ඒගොල්ලෝ වාද කරනවා. දැන් වැස්ස එනවා වැස්ස එනකොට වැස්ස බොහොම මිහිරි. බොහොම ලස්සනයි. ඒ නිසා සියලු දෙනාම වැස්සට පැනලා නාන. සෙල්ලම් කරනවා. ඉතින් මෙහෙම සෙල්ලම් කර කර ඉන්න අතරතුරේ ටික ටික මේගොල්ලන්ගේ ස්වરૂපය මුර්ගයක් වගේ පේන්න ගන්නවා අනිත් අයට. ඒ නිසා මුර්ගසම් වර්ෂාව කියලා කියනවා. මේ වැස්සට තෙමෙන සෑම කෙනෙක්ම අනිත් කෙනාට පේන්නේ මුර්ගයක් වගේ. ඒ නිසා පොල්ලක් කරගෙන ගහනවා. ආයුධයකින් ගහනවා. මේ විදියට මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙනවා. මහා මනුෂ්‍ය ඝාතනයේ සිද්ධ වෙලා දවස් 7ක් තිස්සේ මේ වැස්ස වැහැලා පායපුවට පස්සේ අර මිනිස්සු එළියට ඇවිල්ලා බලපුවාම අනේ මිනිස්සු නෑ අපි නෑ දෑවි නෑ අර පුංචි ටික දෙනා ඉන්නේ ගල්ලෙන් වලට කොටු වෙච්චි බොහෝ දුරක් ගිහින් බලන්න ඕනේ තවත් තැනක ඔන්න කීප දෙනෙක් මහා සංවේගයක් ඇති වෙනවා අනේ අපේ අය නැති වුණා අපි තනි වුණා නේද ලෝකේ කියලා අද අපි බොහෝ දෙනෙක් ඉන්න නිසා මිනිස්සුගේ වටිනාකම අපි දන්නේ නැහැ ඒ නිසා සෑම දෙනෙක් තුලම ඒ වෙලාවේ මෛත්‍රී සිතක් උපදිනවා. අන්නේ මෛත්‍රී සිතේ බලෙන් ඒ අයගේ ආයුෂ වැඩි වෙන්න පටන් ගන්නවා. අවුරුදු 10 12 වෙනවා 12 14 15 20 30 40 වශයෙන් પરම්පරාවෙන් પરම්පරාවට එහෙම නැත්නම් වසරෙන් වසර උපදින අයගේ ආයුෂ වැඩි වෙන්න ගන්නවා. මෙහෙම වැඩි වෙලා අවුරුදු ලක්ෂ දෙක තුනක් යනකලුත් වැඩි වුණාම තමා සංවට්ට විවට්ට කල්පයක් වෙන්නේ. විවට්ට කල්පයක් වෙන්නේ මෙන්න මේ කාලෙට. නැවතත් මෙහෙම ගිහින් පින්නතුනි මහා සම්මත රජවරුත්පත් වෙලා ඔක්කොම තියෙද්දි සියලු වස්තුවෙන් සියලු මිනිස්යාව ආරක්ෂා කරමින් නැති බැරි අයටත් රජයෙන් සියලු සම්පත් දෙමින් කරුණා මෛත්‍රිය සහිතව මේ මිනිස්සු ජීවත් උනේ අර මුරුකු සංවර්ෂාවෙ ඉඳලා. ඒ නිසා ටික ටික ටික ටික ආයස වැඩි වෙන්න පටන් ගත්තේ. නමුත් එක්තරා අවස්ථාවකේ මහා සම්මත රජුරවන්ට අමතක වෙනවා අර නැතිබරි පිරිසකට යමක් දෙන්න. ඒ නිසා ඒ අය තුල රජතුමා කෙරෙහි කලකිරීමක් ඇති වෙලා තරහවක් ඇති වෙනවා පළවෙනි වතාවට ද්වේෂය හට ගන්නවා. මේ නිසාම මේගොල්ලෝ යම් කිසි දෙයක් හොරකම් කරනවා ඒයින් ඒ අයට දඬුවමක් දෙනවා පීඩාව මතුවෙනවා මෙන්න මෙතන ඉඳලා පින්නතුනි ආයස ඇනහිටි මේ තමා විවට්ට කල්පයේ ගියා තවත් කාරණයක් පින්නතුනි මේ මේ කල්පයේ තුල සිදුවෙන සිදුවීමක් ඒ වගේම මේ මහ පොළොව විනාශ වෙන අවස්ථාවක් එනවා. ඒ මහ පොළොව විනාශ වෙච්ච අවස්ථාවක පින්නතුනි සිදුවෙන දෙයක් තමයි මේක දූවිලි වෙලා ගින්දරෙන් දැවිලා පිච්චිලා අලු වෙලා දූවිලි වෙලා ගියාට පස්සේ නැවතත් පින්නතුනි හැදෙනවා බ්‍රහ්මයාගේ සංකල්පනාවක්ද මේ මහ පොළොව මැවෙන්න ගන්න මේ නිසා මේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක මේවි වෙවි ඇවිල්ලා මේ චක්කවාලයේ බිහි වෙනවා. මේකට කියනවා ඒ සංවට්ට කල්පය විවට්ට කල්පය කියන්නේ විනාශ වෙන කල්පය. අන්නේ කල්පය තුල තමයි අපි මේ කියන මේ ද්වේෂය ඇති වෙලා අර මුරුක්සන් වර්ෂාව ඇති වෙලා මිනිස්සු නසාගෙන ආයිසඩ් වෙලා අන්තිමට එතනින් ආරම්භ වෙලා ලක්ෂ ගණන් ආයුෂ වැඩි වෙලා මහා සම්මත රජුරුවන්ගේ ප්‍රමාදයක් නිසා ද්වේෂය හටගන්න. ඒ ද්වේෂය හටගත්තට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික මිනිස්සු අතරේ මෙන්න මේ තරහ වෛරය ඇති වෙනවා. පිරිස් එකට එකතු වෙන්න පටන් ගන්නවා. හැබැයි තාමත් පින්නතුනේ කිඹුමක්වත් යන තරමට රෝගයක් නම් හැදෙන්නේ ඒ තරම්ම මිනිස්සු පින්වන්තයි. මෙහෙම ගිහින් පින්නතුනේ ආපහු අවුරුදු ලක්ෂයට පහලට එනකොට තමයි බුදුවරයෙක් පහළ වෙන්නේ. ඉතින් එහෙමනම් අපි දැනගන්න ඕනේ අද අවුරුදු 80ක් 90ක් වයස තියෙන අපි අවුරුදු ලක්ෂ ගණනක් වයස තිබිලා තිබිච්ච මිනිස්යන්ගෙන් පහළට ආපු අපි මෛත්‍රිය චේතනාව නැති වෙනකොට ද්වේෂය හට ගන්නකොට ටික ටික අපේ ආයුෂ අඩු වෙවි අවුරුදු 10ක දක්වා අඩු වෙන්න ගන්නවා. මේ බුද්ධාන්තරයක් කියන්නේ බොහෝ විට මෙන්න මේ අවුරුදු 10 සිට ලක්ෂ ගණනකට ගිහින් නැවත ආපහු ගමන් කරනකොට ලක්ෂයට පහලත් අවුරුදු 100ට අතරේ බුදවරු පහළ වෙන කාලේ. එනිසා මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් සංවට්ට විවට්ට කල්පයක් කොච්චරනම් දිග ඇද්ද මෙන්න මේ ආයුෂ අඩු වෙලා වැඩි වෙන එකටත් මෙච්චර කලක් යනවා මෙන්න මේ විදිහේ සංවට්ට විවට්ට කල්ප ලෝකයේ විනාශ වෙලා අළු වෙලා නැවතත් අලුතෙන් හැදිලා එන විදිහේ කල්ප තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ අවුරුදු 7ක් මම මෛත්‍රී කරලා සංවට්ට විවට්ට කල් පහතක් මම මේ ලෝකෙට නෑවිත් ඉහළ හිටියා සංවට්ට වාණී කප්පේ සුදම් භික්කවේ ආබස් රූප ගෝහෝ එතකොට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කරන්නේ ලෝකයේ මැවෙන කාලෙට එක බ්‍රහ්ම ලෝකෙක ඉන්නවා ලෝකේ විනාශ විනාශ වෙමින් පවතින කාලවලට තව බ්‍රහ්ම ලෝකෙක ඉන්නවා එතකොට මේ වගේ පිනක් කරලා අවුරුදු 7ක් කුමක්ද කළේ මෙත්තා භාවනාව කළේ මෙත්තා චේතෝ විමුක්තිය වැඩුවේ. ඒ නිසා මේ වගේ භාවනාවක් කරලා අවුරුදු 7ක් බෝධිසත්වයන් වහන්සේ මේ වගේ මහා කල්ප හතක් ඇති වෙලා නැති වෙනකල් බ්‍රහ්ම ලෝකවලම සැපෙන් හිටියා කියන එකයි අපිට මතක් කරන්න ඕනෝ. චත්ති චත්තිසංකන්තුම් කෝපනාහං භික්ඛවේ සක්කෝ අහෝසින් දේවා නමින්දෝ අනේක සතං අනේක සතක්කත්තුන් රාජා අහෝසින් ඩක්කවත්තින් ධම්මිකං ධම්ම රාජා චතුරාන්තෝ විජිතාවි සත්ත රතනේ සම්පන්න ඒ වගේම මම සක්විති රජ වෙලා 37 වාරයක් සක්විති රජ වුණා චත්තිස්සක්කත්තුම් කෝපනාම් භික්කවේ සක්වාෝ සින්දේවා නමින්දෝ දිව්‍ය රාජයා වුණා සක්‍ර දිව්‍ය රාජයා වුණා 37 වතාවක් අනේක සතං රාජා අවසින් චක්කවර්ති බොහෝ වාරයක් මම චක්කවර්ති රජුරෝ වුණා මේ මනුස්ස ලෝකේ ඒ කියන්නේ පින්නතුනි සක්විති රජ වෙන්නේ බුදුවරේ ලෝකෙ පහළ වෙන්නේ නැති කාලෙක බුදුවරේ බුදුරජාණන් වහන්සේ ආදාහණය කරන්නේ කොහොමද කියලා අහනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා සක්විති රජ කෙනෙක් ආදාහණය කරන විදියට මාව ආදාහණය කරන්න තථාගත දේහය. එහෙමනම් තේනවා කොච්චර ආශ්චර්යයක් සක්විති රජ කෙනෙකුට තියනවාද කියන්නේ. එතකොට සක්විති රජ කෙනෙක් ආහදන ආදාහනය කරන හැටියට තථාගතයන් වහන්සේ ආදාහනය කරනවා නම් මේ මනුස්ස ලෝකේ ඊටත් වඩා උසස් කෙනෙක් නෑ මේ ශාසනයෙන් පිට. ඒ නිසා අනේක වාරයක් සක්විති රජ වුණෙත් මොකක් කරලාද? මෛත්‍රී භාවනාවේ යෙදিলা චේතෝ විමුක්තිය ලැබලා. ඒ කියන්නේ පින්නතුනේ තුන්වෙනි ධානය දක්වා මේ මෛත්‍රී සමාධි අර්පණා සමාධි උපදවා ගැනීම. එතකොට තවත් එකක් කියනවා කෝපන වාදෝ උපදේශ රාජස්ස. ඒ කියන්නේ පින්නතුනි මන් සක්විති රජ වුණා නම් ඔච්චර වාරයක් මන් 37 වාරයක් සක්‍ර දේවේන්ද්‍රයා වුණා නම් මොනවද මේ මහ පොළවේ රජ වෙච්ච ගැන කතා කුමන කතාවද කියලා. මේ මහ පොළවේ මහ රජ වෙච්ච අවස්ථා ගැන කියන්න ඕනේද? කෝපන වාදු කියන්නත් ඕනේද? ඒ නිසා පින්නතුනි මේ දස්සමයිහම් භික්කවේ ඒතදවෝසි මට මෙන්න මෙහෙම හේතුණා. කිස්සන කෝමේ ඉදං කම්මස්ස පලං කිස්ස කම්මස්ස විපාකා යේනාහං හේතේ එවං මහිද්దికා එවං මහානුභාවෝති. දැන් බුදුරයන් වහන්සේම කල්පනා කරනවලු මේ manuss ලෝකෙට ඇවිල්ලා දැන් මම බුදු වෙලා මෙච්චරමට ආශ්චර්යයක් තියෙනවා. මම මේ ආශ්චර්යය ලබාගත්තේ කොහොමද කියලා බුදුරජාන් වහන්සේට හිතුණලු මොන කර්මයකින්ද මොන කර්ම විපාකයකින්ද මට මේක ලැබුණේ. ඒවා මහානුභාවෝති මේ විදිහට මේ මහා අනුභවයක් ඇති 이르දි මට ලැබුණේ මහිද්దికා මෙච්චර මහා 이르දි මට ලැබුණේ කොහොමද කියලා බුදුරජාන් වහන්සේට කල්පනා වුණාලු. සේයති ඉදං කුමක්දී දානස්ස දමස්ස සංයමස්ස පුඤ්ඤමේවසෝ භික්ඛවේ සික්ඛේය ආයතග්ගං සමුද්දයං දානන්ත සමචරියන්ත මෙත්ත චිත්තං ච භාවේ දානේ සමචරියාව මෙත්ත චිත්තය කියන මෙන්න මේ කාරණා තුනෙන් තමයි මට මේ බුදු බවපත් වුණාට පස්සේ මේ ලැබිලා තියෙන මේ මහානුභාව ආශ්චර්යය ලැබුණේ එතකොට මෛත්‍රී භාවනාව කරලා අර සක්විති රජ වීම ඒ වගේම සක්‍ර දෙවියන් වීම මේ ආදී සියල්ලම සැප විඳලා මහ පොළොවේ බොහෝ වාර ගණන් රජකම් කරලා රජ සැප විඳලා අද මේ ආත්මෙත් රජ සැප විඳලා දැන් තවුසෙක් වෙලා බුදු වෙලා ඉන්නේ නැති මේ ලැබිලා තියෙන චල විඤ්ඤා ඒ වගේම මේ තියෙන 15 චරණ ධර්ම අෂ්ට අභිඤ්ඤා මේ සියල්ලම මට ලැබුණේ මොකකින්ද කියලා මම කල්පනා කළා මට පෙනුණා දානස්ස දමස්ස සංයමස්ස මෙතන තියෙනවා පින්නතුනි කාරණා කීපයක් දානේ අපි අහලා තියෙනවා බුදුරජාන් වහන්සේ දන් දුන්නා දානේ ශරීර දන් දුන්නා ශරීර කොටස් දන් දුන්නා ඒ වගේම තමන්ගේ වස්තුව දන් දුන්නා තමන්ට හිටපු එකම ආදරණීය දරුවා දෙන්නත් තමන්ගේ බිරිඳත් දන් දෙන්න තරම් ශක්තියක් උන්වහන්සේට එදා තිබුණා වේසාන්තර ආත්ම භාවි ඒ නිසා දන් දුන්නා සියලු වස්තුව ඒ වගේම ශරීරයේ අවයව දන් දුන්නා දසපාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතා කියලා මේ වෑන් සඳහන් වෙන්නේ මෙන්න මේ කයයත් ඒ වගේම කයේ කොටසුත් වස්තුවක් දන් දීම නිසා. එතකොට දානය ගැන කවුරුත් අහලා තියෙනවා. ඊළඟට කියනවා සමචරියාව කියලා. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ ඒතේ ධම්මේ භාවයිත්වා තයෝ සුඛ සමුද්දේ අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පනදිතෝ උපපජ්ජති ඉතින් බලන්න පින්නතුනි බුදුරජාන් වහන්සේ සමචර්යාවක් ගැන මෙතන සඳහන් කළා කුමක්ද මේ සමචර්යාව දමස්ස සංඤමස්ස කියන කාරණා දෙක දමණය කිරීමත් සංයමය කියන කාරණා දෙක තමයි මෙතන පින්නතුනි සමචර්යාව කියන්නේ. මේ සමචර්යාව අපිට අවශ්‍යමයි. සමචර්යාව කියන්නේ පින්නතුනි ඉන්ද්‍රිය සංවරයත් කාය වාග් සංවරයත්. අපි දන්නවා ඉන්ද්‍රිය සංවරය ගැන අපි කතා කළා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. භික්ෂූන් වහන්සේට ප්‍රාතිමොක්ඛ සංවර සීලය තියෙනවා. ඒ වගේම ගිහි පින්නතුන්ට දසාංග ඝාට උපෝසත සිල් තියෙනවා. අටාංග උපෝසත සිල් තියෙනවා. දස සිල් තියෙනවා. නවාංග සිල් තියෙනවා. නවාංග සීලෙත් පින්නතුනේ නවයට තියෙන මෙත්ත චිත්තා. නවාංග උපෝසත සීලං කියලා කියන තැන මෛත්‍රී භාවනාවෙන් තමයි එදාට උපෝසත සීලයේ සමාදන් වෙලා මුළු කාලයම යොදන්නේ මෛත්‍රී භාවනාව. ඒකයි නවාංග උපෝසත සීලය කියලා කියන්නේ. එතකොට මෙතන පාතිමොක්ක සංවර සීලයට අමතරව ඉන්ද්‍රිය සංවර සීලය තියෙන්න ඒ නිසා තමා කිව්වේ ගිහි පින්නතුන්ට පවා මේ සමචර්යාව ඕනෙමයි. ඉන්ද්‍රිය සංවර සීලය අපි කතා කළා දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ලා පංචකාම ගැන ඒ නිසා අපි පංචකාම කියන්නේ ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය පහකට නමුත් පින්නතුනි ඉන්ද්‍රිය සංවරය කියනකොට මනසත් එක්ක හයක් ඇතුළත් වෙනවා. මනසිනුත් අපි රැකෙන්න ඕනේ. ඒ නිසා අපි සිත කය රැකගෙන හොඳට ඉන්නවා නම් පින්නතුනේ එතන සමචරියා. එතනට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. එතෙන්ට කියනවා දමස්ස කියන්නේ দমনය කළ. ඊළඟට කියනවා සංයමස්ස සංයමය කියන්නේ පින්නතුනේ අපි කයෙන් වචනයෙන් වෙන වැරදි වලින් වැළකී. කයෙන් වෙන වැරදි තමයි ප්‍රාණඝාතය, කාම මිච්ඡාචාරය මේ වගේම අදින්නාදාන. වචනයෙන් වෙන එක තමයි මුසාවාදය, කේලාම් කීම පරිසු වචනේ ඉස්වදන් දෙදී. මෙන්න මේ වෑන් අපි වැළකෙන්න ඕනේ සමචරියාවෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ නිසා අපි යම් යම් විදියට දන් දෙනවා නම් දනුත් දෙනවා. ඒ වගේම අපි සමචරියාවෙත් යෙදෙනවා නම් ඊට අමතරව මෙත්ත චිත්තංච භාවයේ මෙත්සිතත් වඩනවා නම් ඒකෙන් පින්නතුනි සිදු වෙනවා මේ ධර්මතා තුන වැඩිමෙන්. අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පණ්ඩිතෝපපජ්ජති. අභ්‍යාපජ්ජං සුඛං ලෝකං කියන්නේ අභ්‍යාපජ්ජ කියන්නේ දුක් නැති. ව්‍යාපජ්ජ පරමතායාති කියලා අපි කියනවා නිරෝගී භාවයේ පරම කොට කියලා. ගිලම්පස වළඳගෙන තියෙන අභ්‍යාපජ්ජ පරමං. ගිලානපච්චේ වේසජ්ජම් පටිසේවාමි අපි මේ ගිලම්පස පරිහරණය කරන්නේ නිරෝගී භාවයේ පරම කොට කියනවා. එනිසා මෙතන අභ්‍යාපජ්ජාන් සුඛං ලෝකං කියන්නේ පින්නතුනි දුක් නැති ලෝකයේ කොහොමද මේ දුක් නැති ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඒ නිසා බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න ඉපදිලා නිකන් ඉන්න නෙවෙයි පින්නතුනේ මාපි මෛත්‍රී භාවනාව කරලා බ්‍රහ්ම ලෝකෙට ගියාම බ්‍රහ්ම ලෝකෙත් කරන්නේ ඔක්කම තමයි බ්‍රහ්මයේ රූප දැකලා ඇති ඒ අයට නෑ ඔටුනු පළඳලා නෑ. ඒ අයට නෑ අනිකුත් ආභරණ පළඳලා. ඒක තමයි ස්වභාවය. මේගොල්ලෝ ඉන්නේ තපස්වරයේ. යෝ මෙත්තම් භාවයති අප්පමානං පතිස්සතෝ සංයෝජනා වන්ති පස්සත්තෝ උපදික්කය ඒ කියන්නේ පින්නතුනි මෛත්‍රී භාවනාව අප්පමානම් පතිස්සතෝ මේ අප්පමාන කියන්නේ පින්නතුනි මෛත්‍රී භාවනාවටත් කරුණා මුදිතා උපේක්ඛා කියන භාවනා හතරට කියනවා අප්පමඤ්ඤ කියලා ඒ කියන්නේ අප්‍රමාණයක් නැතුව මේ පතුරවන නිසා. පතිස්සතෝ කියන්නේ පින්නතුනේ නිවනට හැරිච්ච කෙනා නිවන් පතාගෙන ඉන්න කෙනා. ඒ කියන්නේ ඒ නිසා උපදීක්ඛයන් කියන්නේ පංච ස්කන්ධය කිලේශ මේ සියල්ල අවිජ්ජා මේවා ඔක්කොම නැසලා පින්නතුනේ යාට පුළුවන් වෙනවා ඒවා තේරුම් අරගෙන නිවන් ශාස්ත්‍රාත් කරන්න. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මෛත්‍රී භාවනාව කියන්නේ නිකම්ම නිකම් භාවනාවක් නෙවෙයි ਸਰව සම්පූර්ණ වශයෙන් මේ මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට උපදින්නේ සමත වශයෙන් තමන්ගේ సంతානයේ චිත්ත විසුද්ධිය ලබනවා සත්ත්ව විසුද්ධියේ මුලින්ම සඳහන් වෙන්නේ චිත් සීල විසුද්ධිය සීල විසුද්ධියයි කියලා කියන්නේ පින්නතුනේ තමන්ගේ පිරිසුදුභාවය ලබනවා සමාදාන සීල වශයෙන් ඊළඟට චිත්ත විසුද්ධිය වශයෙන් සඳහන් වෙන්නේ සමාධිය. විශේෂයෙන් අර්පණා සමාධිය. එහෙම බැරි නම් අටුකාන උපචාර සමාධිය තියෙන්න ඕන. ඊළඟට තමයි දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ පින්නතුනි. අපි ලබන්න ඕනේ මේ නාම රූප වශයෙන් පච්චය පරිග්ගා වශයෙන් මේවා ඇතින හේතුත් ඵල ආදී වශයෙන් අපි දැකීම ඒක තමයි කිව්වේ අපේ ගාථාවක සඳහන් වෙනවා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ තිත්තංච පඤ්ඤංච භාවය ආතාපි නිපකෝ බික්කෝ සෝ ඉමං විජිතේ ජටංගි අර ගාතාවක් අහනවානේ දේවතාවෙක් කියලා බුදුරජාන් වහන්සේගෙන් අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තමං ගෝතමං පුච්චාමි කෝ ඉමං විජිතේ ජටං කියලා අහනවා ශක්තියේ අහන්නේ ඇතුළෙත් ගැට පිටතත් ගැට ගෞතමයාණන් වහන්සේ කවුද මේ ගැට ලියන්නේ? එතෙන්දි තමයි බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තංච පඤ්ඤංච භාවයං ආතාපි නික්ඛෝ වික්ඛු සෝ ඉමං විචිතේ චතං ඒ කියන්නේ වින්නතුනි සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ නුවණ ඇති මේ මිනිස්සයා සීලයේ පිහිටලා චිත්තංච පඤ්ඤංච භාවය සමාධි වඩනවා නුවණ විපස්සනා කරනවා එතන සමාධිය චිත්තංච කියනකොට සමාධි ගැන කතා කරන්නේ ඒ නිසා අපි දැනගන්න ඕනේ සමාධිය කියන්නේ මේ බුද්ධ ශාසනයේ පවතින සමාධිය මතමයි සීලයත් සමාධියත් එක්ව යා යුතු දෙකක් සීලයක් සමාධියක් තියෙනවා නම් තමයි විපස්සනාව සම්පූර්ණ වෙන්නේ. නිසා හැම තැනකම බුදුරජාන් වහන්සේ මේ ගැන බොහෝ සෙයින් අවධාරණය කරනවා ඔබ විසින් සීලය වගේම සමාධිය වැඩි යුතුමයි. සමාධිය ස්ථිර කරගන්නටම බලන්ට කියන කාරණයයි මෙතනින් අපි කන්ටෝල්. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ මේ බුද්ධ ශ්‍රිය මේ තරම් වැඩි වෙන්න එක හේතුවක් වුණේ මොකද්ද? මෛත්‍රී භාවනාව. ඒ වගේම මේ පින්නතුන් දැන් ඇහුවා අවුරුදු 10ට 15 බැසුව ආයුෂ අවුරුදු ලක්ෂ 3-4 දක්වා ඉහළට ඔසවන්නට අර ද්වේෂයෙන් එක එක සත්වයා මරාගත්තු සත්වයා අතර නැවතත් කරුණා මෛත්‍රිය උපදවන්නට ඒ වගේම අනුකම්පාව දයාව උපදවලා මිනිස්යා නිරෝගී භාවයට පත් කරලා වසරෙන් වසර ආයුෂ වැඩි කරලා කිසිම රෝගයක් නැතුව රෝග හතරයි තියෙන්නේ බඩගින්න පිපාසය වැසිකිලි කැසිකිලි කිරීමේ අවශ්‍යතාවය කියන හතර පමණයි මේ කාලයට තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ මෛත්‍රියේ බලය අපි දැනගන්න ඕනේ. නිසා මෛත්‍රී බලයෙන් ඉන්න කෙනෙකුට අවි ආයුධ වලින්වත් පහරක් දෙන්න බෑ කියන කාරණේ අපි අහලා තියෙනවා. ඒ පින්නතුනි සමාධිය ඇති පුද්ගලයාට. වගේම චිත්තක්ෂණයක් ඔබට පුළුවන් නම් සමාධිගතව ඉන්න. ඔබට මේ රට්ට පින්ඩේට ඔබ නායකාරයෙක් වෙන්නේ නැහැ. රට්ට පින්ඩේ කියන්නේ අපි මේ උපාසකවරු ඉන්නවා. උපාසිකාවන් ඉන්නවා. සංඝයා වහන්සේලා ඉන්නවා. ඒ අයගේ ඒ පිළිවෙත් පුරාගන්ට සද්ධාවෙන් බොහොම භක්තියෙන් මෛත්‍රී පූර්වකව අපිට සිව්පස්සේ දෙන පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාගේ මේ සිව්පස්සේ සම්පූර්ණ වෙන්න, ඒ අයට මහත්ඵල මහානිසංස වෙන්න නම් අපි එක තිත්ක්ෂණයක් හරි මෙන්න මේ සමාධිගත වෙන්න පුළුවන් නම් අපි කවදාක්වත් ඒ අයට ණයකාරයෙක් වෙන්නේ නැහැ. කොහොමත් අපි පිළිවෙත් පුරුණ නිසා, සිල්වන්ත නිසා අපි ඒකට උරුමයක් තියනවා ඒක සීමසේ සැකයක් නෑ අපි උරුමයක් තියනවා ඒක අපිට දිය යුත්ත වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒවා පිළිගැනීමට අපි සුදුසුයි. සිල්වතාට ඒක උරුමේ තියෙන නිසා අපිට මේවාට අපි ණයකාරයෝ වෙනවා කියන්නේ ණයක් නෙවෙයි. නමුත් ඒ අයගේ ඒ දීම මහත්ඵල වෙන්න නම් මෛත්‍රී සමාධියක් තිබිය යුතුයි. ඒ නිසා පින්නතුනි මෛත්‍රී සමාධිගත වූ පුද්ගලයා සමාධි වැඩි වීම නිසාම නිර්වාණයටත්පත් වෙන බව කර්ණීය මත්ත සූත්‍රයේ අපි දැකලා තියෙනවා අහලා තියෙනවා. එතන ඒ ස්වාමීන් වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රයේ වඩන්ට ආවේ. කලින් සමාපatti පුහුණු කරලා ඉඳලයි. ඒ නිසා බොහොම පහසුවෙන් මෛත්‍රී භාවනාව පුහුණු කරන්නට හැකි වුණා. මේ මෛත්‍රී භාවනාව කිරීම සාමාන්‍ය වශයෙන් අපි ආරම්භ කළොත් ටිකක් අපහසුයි අර්පණා දක්වා ගෙනියන එක. ඒත් ඊටාම සංයමයක් ඇතුව බොහොම හික්මීමක් ඇතුව ඉවසීමක් ඇතුව හෙමින් හෙමින් මෙත්තා භාවනාව කරගෙන යනවනම් එක දිගට මේක විදියටම මෙයාට පුළුවන් වෙනවා පින්නතුනි මෛත්‍රී සමාධි උපදවන්න. එහෙම නැත්නම් පින්නතුනි වෙනත් විදිහක අර්පණාවක් ලබාගත්තු පුද්ගලයෙකුට නම් දවසකින් දෙකකින් තුනකින් වුණත් මේ මෙත්තා භාවනාවෙන් අර්පණා ලැබීම පහසුයි. ඒ නිසා හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ. තම තමන්ගේ සමාධි ස්ථිර කරගත්තට පස්සේ විපස්සනාවට යන්න පෙර මෙත්තා භාවනාව කිරීම ඊටාම ආනිසංසදායක බව මතක් කරන්ටයි අපි මේ වෙලාවේ මේ සූත්‍රයේ තෝරගත්තේ. පින්නතුනි සාමාන්‍ය වශයෙන් අපේ ආචාර්යයන් වහන්සේ උගන්වා වදාළේ ආනාපාන සති භාවනාවෙන් චතුත්ථ ධානය ලැබුවට පස්සේ ඔබ උද්දානුසති භාවනාවත් කරන්න ඕනේ. ඒ වගේම අසුභ භාවනාව කරන්න ඕනේ, මෛත්‍රී භාවනාව කරන්න ඕනේ, ඊළඟට අසුභ භාවන මරණ මරණය කියන හතර කරන්න ඕනේ. අපි ඊයේ මරණය කියන හැටි කතා කළා මරණ සංඥාව වඩන හැටි. ඒ වගේම ආනාපාන සති භාවනාවල් ගැන අපි කතා කරලා තියෙනවා. මෛත්‍රී භාවනාව පිළිබඳවත් ටිකක් කතා කරලා තියෙනවා නමුත් නැවතත් අපි කැමති සුළුයෙන් හෝ මේ පිළිබඳවත් වචනයක් කියන්න. ඔබට තියෙනවා නම් යම්කිසි අර්පණා සමාධියක් අඩුගානේ ප්‍රථම ධානයේ හෝ උපදවාගෙන තියෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා පින්නතුනි මේ මෛත්‍රී භාවනාව බොහොම පහසුවෙන් වඩන්න. අපි ප්‍රථමයෙන්ම Taman අරමුණු කරගෙන ඒ ආලෝකයේ තුලට තමන්ම අරගෙන මම මෙනෙහි කරනවා මම වෛර නැත්තේක් වෙම්බා තරහ නැත්තේක් වෙම්බා දුක් පීඩා නැත්තේක් වෙම්බා සුවපත් වූ සිතක් එක් වෙම්බා මේ විදියට ටික වෙලාවක් මෛත්‍රී කරලා අර මුල්ම කාරණේ කියන වෛර නැත්තේක් වෙම්බා කියන කාරණේ අරගෙන දිගටම මෛත්‍රී වඩන ටිකක් වෙලා මෛත්‍රී වඩලා ඊළඟ එකත් මෛත්‍රී වඩලා ඊළඟ එකත් වශයෙන් මේ හතරම ටික ටික වෙලාවේ මෛත්‍රිය වඩනවා. Tamanට පුළුවන්කමක් නැහැ කවදාක්වත් අර්පණාවක් ලබන්න. සමාධියක් ලබන්නට මෛත්‍රී භාවනාව තුළින් Taman වරමුණු කරලා. ඊළඟට කරන්නේ පින්නතුනේ Taman සාක්ෂි කරගෙන ගරු කටයුත්තේ තෝරාගෙන තමන්ට ආචාර්යයන් වහන්සේ කෙනෙක් එහෙමත් නැත්නම් ගරු කටයුත්තේ තෝරාගෙන ඒ පුද්ගලයාට තමන්ව සාක්ෂි කරගෙන මෛත්‍රී වඩනවා අර විදියට හතරෙන්ම විනාඩි කිහිපයක්. ඉන්පස්සේ මුල්ම කාරණයගෙන ඒ කාරණයෙන් පමණක් අර්පණාව ලැබෙන තෙක් මෛත්‍රිය වැඩි යුතුයි. මෛත්‍රිය වඩන්නට පෙර Taman විසින් තෝරාගත්තු පුද්ගලයා සිනාමුසු මොහොනකින් නැත්තම් ප්‍රසාද විදියට තමා ඉදිරියේ හිටපු අවස්ථාවක් සිහි කරගන්න. ඒ සිහි කරගෙන තමා මෙතෙක් පුහුණු කරගෙන තියෙන ධානයට සමවැදිලා ධානයෙන් නැගිටලා ඒ ආලෝකයේ යොමු කරනවා අන්න අර එදා දැකපු ස්ථානෙට. ඒ ස්ථානෙට යොමු කරපුවාම තමාට ඒ රූපය පේනවා. ඊට පස්සේ පින්නතනේ තමා ඉදිරියේ රූපේ පේන විදියට සලස ගන්න පුළුවන්. එහෙම නැත්නම් පින්නතුනේ ඒ පුද්ගලයා සාමාන්‍ය වශයෙන් සීපත් කරලා අරසිනාමසු කෝණේ හිටපු පුද්ගලයා සීපත් කරලා මෙත්තාව වඩන්න පටන් ගන්නකොට ටිකෙන් ටික ටිකෙන් ටික Tamante පුද්ගලයා ඉදිරියටපත් වෙනවා. ඒ නිසා ඒ රූපය බලාගෙන මෛත්‍රී වැඩිමෙන් ප්‍රථම ධානය දක්වා යන්න පුළුවන්. ප්‍රථම ධානයෙන් පසු වශීත් භාවයෙන් ආදී කර දෙවෙනි තුන්වෙනි ධානය ලබා ගන්න. තුන්වෙනි ධානයෙන් එහාට මෛත්‍රියෙන් යන්න බෑ පින්නතුනි. පුද්ගලයෙක් අරමුණු කරන නිසා උපේක්ෂාවට යන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා ඊළඟට තමන්ගේ හිත සත්වය කීප දෙනෙක් මදහස් සත්වයෝ කීප දෙනෙක් අහිතවත් සත්වයෝ කීප දෙනෙක් වශයෙන් මේ මෛත්‍රී භාවනාව පුරලා සීමා සම්බේධ කරන්න ඕනේ මේ පුද්ගලයන් හතර දෙනාම එකට අරමුණු කරලා මේ හතර දෙනාටම සමව මෛත්‍රී පවතිනවාද කියලා බලන්න අන්න එහෙම බලනකොට තමන්ට පේනවා තමන්ගේ පියතුමාත් එහෙම නැත්නම් පවුලේ කෙනෙකුත් ඒ වගේම තමන්ගේ අහිතවත් කෙනාත් මධ්‍යස්ත කෙනා ඔක්කොම සීල දෙනාම එකම විදියටයි Tamanට අරමුණු වෙන්නේ. කිසිම වේදයක් නැතුව. මෙන්න මේ විදිහට සීමා සම්බේධ කළාට පස්සේ Tamanට පුළුවන් වෙනවා සියලු දෙවියෝ, සියලු මිනිස්යෝ මේ ආදී වශයෙන් දොළොස් ආකාරයකට මෛත්‍රී පතවා. දොළොස් ආකාරයකට මෛත්‍රී පැතරවීමෙන් Tamanට පස්සේ පුළුවන් වෙනවා දිසා පරණය කියලා නැගෙනහිර බටහිර උතුර දකුණ ඒ වගේම අතුරු දිසාවන්ටත් ඉහළ පහළ කියන සියලු දිසාවන් අරමුණු කරන්න. මේ විදිහට අරමුණු කරලා පින්නතුනි ඉවර වෙනකොට 528ක් ධාන වලට ඔබ සමවැදිලා ඉවරයි. 528ක් ධාන සම්පූර්ණ වෙනකොට මෙත්තා චේතෝ විමුක්තිය අතිමහත් විදියට බැබලෙන විදියට සම්පූර්ණ වෙලා ඉවරයි. මෙන්න මේ පුත්කලයාට තමයි පින්නතුනි නියම විදිහට මේ සංසාරේ යම් සුවයක් නැත්තම් මේ මෛත්‍රී චේතෝ විමුක්තියේ ඒ නියම ඵල ලබන්න පුළුවන්. මේකේ තරම් අමාරු දෙයක් නෙමෙයි පින්නතුනේ. විපස්සනාවට යන්න ඉස්සෙල්ලා මේවා කරන අය තවත් මේ ලෝකයේ අදත් ඒ වගේම බුද්ධානුසුති භාවනාව වඩත්තිත් අර විදියමයි. බුද්ධානුසුතියට සිත යොමු කළත් පින්නතුනේ Tamanට ඒ බුදුරුව අරමුණු වෙනවා. ඥාන සමාපත්තියෙන් නැගිටලා යම් බුදුරුවකට හිත යොමු කරලා ඊට පස්සේ බුදුරුවට අපි මෙයි බුදු බුද්ධානුස්සතිය වඩනවා අපි. මෙහෙම වඩාගෙන යනකොට ඒ බුදුරුව තමන් ඉදිරියේ ප්‍රකට වෙද්දී පෙරාත්මික සත්‍ය බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැකලා තිබුණා නම් ඒ බුදුරුව තමා ඉදිරියේ පෙනී සිටින අය අවස්ථාවට. නිසා බුදුරුවක් ඉදිරියේ තමන්ට බුද්ධානුස්සති භාවනාවත් කරන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රී භාවනාව අසුභ භාවනාව මේ ආදී හතර දෙයක්ම අපිට කරන්න තියෙනවා. ඒ නිසා එහෙම කරලා එයින් පස්සේ මේ ආරක්ෂාව ලබාගත්තු කෙනාට විපස්සනා කිරීම ඉතාම පහසුයි. නිසා පින්නතුනි අපේ අදිෂ්ඨාන කරගන්න ඕනේ. විපස්සනා කරලා නිවන් දැකීම තමා කරන්න ඕනේ. වහවහ කරන්න ඕනේ විපස්සනා කිරීම. නමුත් අපි ඒ මාර්ගෝපකරණ සලස ගන්නට යන කාලේ අපත යන්නේ නැති බවයි බුදුරයන් වහන්සේ පෙන්වලා දුන්නේ. ඔබට යම් විදියකින් මේ විදියේ පිළිවෙත් පුරාගෙන යන අතරතුරේ ජීවිතක්ෂයටපත් වුණොත් ඔබ මේ වෑන් ලබන ඒ ආනිසංස බලයෙන් ඊටමත් හොඳ සුගතියකටපත් වෙලා ඒ තමාගේ පාරමිතා පුරාගෙන එහිදී හෝ එසේ නැත්නම් බුද්ධෝත්පාද කාලයක බුදුවරයෙක් දැකලා ඒ පිරියේ වෝ නිවන් දකිනවා නමුත් පින්නතුනේ අපේ අදිෂ්ඨානයේ වහවහ නිවන් දැකීම නම් අපේ විශ්වාසය නම් මේ බුද්ධෝත්පාද කාලයේ නිවන් දැකී කියලා. ඒ නිසා අදිෂ්ඨාන පූර්වකව හැකිනම් මෛත්‍රී භාවනාවත් කිරීමට තමන් සිතට ගන්න ඕනේ. ඒ වගේම අනිකුත් තමන්ගේ මූල කර්මස්ථානත් කිරීමට වටිනවා. කෙසේ වෙතත් එක කර්මස්ථානයක් එකවරක ප්‍රගුණ කරනවා වෙනත් දෙයකට යා යුතු නැහැ. සමහර විට මෛත්‍රී භාවනාව කරගෙන යද්දී විපස්සනාව මතුවෙනවා සමහර යෝගාවචරීන්ට. එහෙම වුණොත් පින්නතුනේ ඊටාම ප්‍රබල විදියට විපස්සනාවට තමන් නතු වෙලා තිටනවා නම් පමණක් හැර තමන්ගේ මේ මෛත්‍රී භාවනාව නවත්තන්න හොඳ නැහැ. ඒක ආයිත් පසුබාහට ඉඩ දෙන්න නරකයි. ඒ නිසා අවස්ථාව තෝරාගෙන වැඩ කරන්න ඕන. සමහර අය ඉන්නෝ පෙර ආත්මවලත් විපස්සනා කරපු නිසා මේ ආත්මෙත් ඒවා බොහෝ කල් ඉඳලම පුරුදු කරපු නිසා විපස්සනාවටම බර වෙච්ච අය නමුත් පින්නතුනේ ටිකක් හෝ සමතේ පැත්තට හිත දැම්මොත් Tamanට තේරෙනවා ඊටාම වටිනාකමක් තියෙනවා මේ සමත භාවනාවේ කියන එක අත්දකින්න. ඒ නිසා මේ ditta ධම්ම සුඛ විහරණය කියන එක මේ කාම ලෝකයෙන් අපිට ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවදාක්වත් කොතෙක් වස්තුව තිබුණත් පින්නතුනේ බලතල තිබුණත් ඒ සුවය නම් ලබන්න බෑ. ඒක ලබන්න පුළුවන් වෙන්නේ ඔබට මෙන්න මේ භාවනාව තුළින් සමතය තුළින් පමණයි. ඒ නිසා තමන්ගේ තියෙන යම් පීඩා රෝග රෝගාබාධ තියෙනවා නම් ඒවා සමනය කරගෙන පින්නතුනි තමන්ගේ විපස්සනාව කරන්නට රුකුලක් ලැබෙනවා මේ සමත භාවනාව නිසා. බුදුරජාණන් වහන්සේට තරුණ කාලේ ඉඳලම තිබුණා විශාල බරපතල හිසේ යම්මක් සහ පිටේ පිටකොන්දේ වේදනාවක්. ඒව යටපත් කරගත්තේ සමාපatti බලේ. ඒ නිසා පින්නතුනි සමාපත්තිය අපිට ඉතාම වැදගත් වෙනවා. හැකිනම් උත්සාහ කරන හැටියට අපි මේ සියලු දෙනාටම මේ වෙලාවේ මතක් කරමින් තම තමන්ගේ ඒ ප්‍රාර්ථනාවන් මුදු පැමිණේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනා කරනවා. looks පළවෙනි ප්‍රශ්නම පත්තරි. මේ දිනවල ස්වාමින් වහන්සේ සිදු කරන ලද ධර්ම දේශනා අපට ලබාගත හැකිද? අපේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අහන්න. මොකද කියන්නේ? ටික දවසකින් ගන්න පුළුවන්. කටයුතු ඉවර වෙනකොට ලබා ගන්න පුළුවන්. මෙහාට එන මහත්තයට කතා කරලා අහලා බලන්න මේවා කාගෙන් දහන්න ඕන. ලේමන්ත මහත්තයා ඈ තිලන මහත්තයා. පස්සේ දෙන්නකෝ ඒ අවශ්‍ය නම්බරයක් දෙන්න. හොඳයි ලබා ගන්න ඕනේ නම් පස්සේ ලබා ගන්න බලන්න. මම නම් සම්බන්ධයක් නැහැ එකකටවත්. මේ දස දින වැඩසටහනින් පසු ඔබ වහන්සේ ඉදිරියේ උපදෙස් සඳහා හමු විය හැකි මගක් දන්වනු මැනවි. සාමාන්‍යයෙන් අපි ඉන්නේ 16 කුටියට වෙලා ඉන්නේ. එතෙන්ට ආවොත් ඉතින් ආපු කෙනෙකුට යමක් කියනවා විසක්. තවල් 12න් පස්සේ කහමාරු විතරනකල් ඉන්නේ. එන කෙනෙකුට එන්න පුළුවන් හැබැයි පොයදාර ටිකක් අවිවේකයි පසළොස්වක පොයට. සමහර වෙලාවට ඉතින් ලොකු ස්වාමීන් වහන්සේට බේතක් හේතක් ගන්න ඕ අපිට මුමනාවක් වුණොත් ඒ වගේ. නැති වෙන්න පුළුවන් ඒ නිසා ලියන මාත්මයෙන් අහලා බලන්න ඕනේ ඉන්නවද කියලා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් අපි නම් කැමති උදව් කරන්න අසනීපයෙන් නොහිටියොත් නැගිටින්න පුළුවන් නම් කතා කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවසර ඉල්ල ගන්න ඕනේ ස්වාමීන් වහන්සේගේ. ස්වාමීන් වහන්සේගේ ගෝලියෝ ටිකක් මෙතන ඉන්නේ ඔක්කොම. මම මේ හැබෑරුවක් කෙරුවේ හදිස්සියකට ඉල්ලපු නිසා. නිසා අවසර දුන්නොත් තමයි. කස් ඊළඟට කසින පිළිබඳ විස්තරයක් සිදු කරනු මැනේ. කසින රසය කියන එකේ තේරුම මොකක්ද? ඒක හරීම තේරුමක් කියන්න අමාරු. ඉංග්‍රීසි තේරුම මොකද? සර්කල් කියන. නමුත් ඒකට හරි වචනයක් දෙන්න බෑ. කසිනේ කියලා කියනවා අපි කොහොමද? කසිනේ කියලා කියන්නේ භාවනා කිරීම පිළිපඳව පිනිස අපි ලබා ගන්න බාහිර අරමුණ. නිමිත්තක්. බුද්ධෝත්පාද කාලයට පෙරත් මේවා තියෙනවා. බුද්ධෝත්පාද කාලෙත් මේවත් කසින ඉස්සර කළේ මහ පොළවෙන් මැටි ටිකක් අරගෙන ඒවැ රොඩු අයින් කරලා ඒක තලලා රොටියක් වගේ හදාගෙන අරුණ කියන මැටි වලින් ඒ කියන්නේ උදෑසන අහසේ පාට රන්වන් පාට මැටි ටිකක් හොයාගෙන ඒකෙන් අඟල් 12 14ක් විතර පළලට රවුමක් හදාගෙන ඒ රවුම මෙහෙම ඉදිරියේ Tamanට පහසුවෙන් මෙහෙම බලන්න පුළුවන් විදියට ඇලියට තියලා ඒක දිහා බලාගෙන වාඩි වෙලා පටවි පටවි පටවි පටවි කිය කියයි. ඉතින් එහෙම බලාගෙන කී කියන ඉඳලා ඇස් දෙක පියනවා. පියපුවාම ඒක පේනවා යන්තම් සලකුණා. නැවතත් ඒක ඇහැරලා හැබැයි හොලව හොලවන්න බෑ. එහෙම තියෙන්න ඕනේ. පොඩ්ඩක් මෙහෙම බලලා බැලුවොත් දෙකක් වෙන්න පුළුවන්. ඒ නිසා කෙලීම මෙහෙම බලාගෙන කිය කියා ඉන්නවා. ඉඳලා ඈපියපුවාම පේනවා ඔන්න ට්‍රවුම ටිකක් දැන්. තවත් ටික ටික පුහුණු කරනකොට හොඳටම පේනවා. ඊට පස්සේ කළුවට පේනවා. කොහොම හරි ඒ නියම පාටට නියම විදිහට පේන කල්ම මේක වඩනවා මේ මිදගෙන. ඉතින් උදේ වඩනවා, දවල් වඩනවා, හවස වඩනවා. එහෙම හැබැයි එකක් තියෙනවා. Taman කොයිලේ හරි ඇහැ පියාගත් වෙලාවට මේක ඡායාව තියෙනවා නම් අරක බලන්න හොඳ නැහැ. ඒක නැත්තම් තමයි ඇවිල්ලා බලන්නේ. ඒක තියෙනවා නම් පැත්තකට වෙලා S2 පියාගෙන පටවි පටවි පටවි කිය කියන්නේ. ඉතින් ඕක කී කියා ඉන්නකොට ඕක ටික ටික එලි එලිය වැටෙන. පටවි කසිනිය බවට පත් වෙන්නේ ඕක එළිය වැටලා ඕක නිකන් පරි ඕක නිමිත්ත අපි ගත්තු එක. ඒක ඊට පස්සේ එලියක් බවට පත් වෙනවා. අන්න එතෙන් තමයි නිමිත්ත වෙන්නේ. දැන් නිමිත්ත වෙලා දැන් අර පස් ගතිය නැහැ. දැන් ආලෝකේ. දැන් ওই ආලෝකයේ වලල්ලක් හැටියට Taman ඉදිරියේ තියෙනවා. දැන් ඕන වෙලාවක දැස පියාගෙන පටවි කියනකොට ඕකේනවා. ඉතින් ඒකේ මැදට හිත තියලා මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට ටික ටික ටික ටික මේ කසින වලල්ල වැඩෙන්න ගන්නවා වටේට. හැබැයි වැඩෙන්නේ නැත්තම් ඉහළ පහළ සතර දිගන්තේම වැඩෙනකල් වඩන්න ඕනේ. එක දවසින් කරන්න බෑ. වැඩෙන්නේ නැත්තම් අදිෂ්ඨාන කරනවා අඟලකින් වැඩේවා ඊට පස්සේ දෙකකින් වැඩේවා තුනකින් කියලාවක බඹයක් ගව්වක් කියක් කරනවා. කොහොම හරි සියලු දෙස වැඩේවා කියලා වඩපුවාම හැමතැනම මේලිය පැතිරෙන. අන්නේ පැතිරුණාට පස්සේ ඒ මැදට සිත යොමු කරලා හොඳට තමන් නිශ්චලවම හේම් ඉඳගෙන යන්තම් පටවි පටවි කිය කියා ඉන්නකොට ටික ටික සමාධියට යනවා පටවි කීම නතර වෙනවා ඊට පස්සේ ප්‍රථම ධානය ලබන ප්‍රථම ධානය ලබන්නේ අර ආලෝකය ඇවිල්ලා තමන්ව ඇතුළට ගන්න. ගත්තට පස්සේ හිතන්න බෑ තමන්ට අරමුණ වලට පිටට යන්න බෑ හිතවිලි නෑ ඒ වගේම තමන් ඉන්නේ කොහෙද කියලා දන්නේ නෑ නමුත් ඕම් මහැලෙමින් ඉන්නවා. මේක තමයි ප්‍රථම ධානය. ඉතින් ඒක වශීකරණ හැටි අපි ඊයේ කතා කළා. ඊළඟට අපි ගත්තොත් තේජෝ කසිනේ. ඉස්සර තේජෝ කසිනේ වැඩුවෙත් ගිනි ගොඩක් ගහලා ඒ ගිනි ගොඩ දිහා බලාගෙන ඉඳලා ගින්දර දිහා බලාගෙන ඉඳලා ගින්දරෙන් තේජෝ තේජෝ කියලා කසිනේ ගත්තට පස්සේ ගෙට ගිහිල්ලා ඉඳගත්තාම ගින්දර ඇවිල්ලා තමන් ඉස්සරහ. එතන දර ධානය මේ බලන්නේ ගිනි දැල් මැද්ද. ඒක අපහසු නම් ඔය හිස් වලල්ලක් වගේ එකක් කරන් ඔය පණිට්ටුවක් වගේ ඒක මැද්දෙන් අර ගින්නට ටිකක් කිට්ටු වෙන්න ඈතින් තියලා ඒක මැද්දෙන් බලනවා දර නොපෙනේ. එහෙමත් පටවි කසිනේ වඩනවා. නේම නැත් මේ තේජෝ කසිනේ වඩනවා. තේජෝ කසිනෙත් අර ආකාරයමයි. පස්සේ ගින්දර නැති වෙලා ඒක ආලෝකයක් බවට පත් වෙනවා. ඒ උග්ඝා නිමිත්ත අපි ගින්දර වශයෙන් ගන්නේ පස්සේ ඒක ටිකක් වෙලා වැඩෙනකොට ඒක වෙනස් වෙලා ආලෝකයක් බවට පත් වෙනවා. ඒක සාමාන්‍ය ආලෝකයක්. නමුත් හොඳට බැබලෙන එළියක් බවට පත් වෙන්නේ පටිභාග නිමිත්තාවාම ඊට පස්සේ තමයි අර්පණාවටපත් වෙන්නේ. ඉතින් ඒ කෙනා ඕනම දවසක ඕනම වෙලාවක ධානයට සමාදින්න හිතුණාම නැත්නම් විපස්සනා කරන්න ස්වල්පයකට පෙර අදිෂ්ඨාන කරනවා තේජෝ කසිනට මම මිනිත්තු දෙකක් තුනක් නැත්තම් පහක් සමවදිමි කියලා. එතකොට කසින එනවා, Taman සමවදිනවා. ඊට පස්සේ කියපු වෙලාවට නැගිටිනවා. එතකොට චිත්ත ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ විපස්සනාවට නැඹුරු වෙනවා. ඒක තමයි තේජෝ කසිනය. තේජෝ කසිනය ගන්න පුළුවන් හිරු එළියෙනවා. හිරු එළියෙන් ගන්න පුළුවන් උදෑසන 7ට විතර ওই ගස්සස්සෙන් හිරු කිරණ වැටෙන වෙලාවට ඒ දිහා බලලා තේජෝ තේජෝ තේජෝ කිව්වහම ටිකක් කළා යන ගිහින් ඇස් දෙක පියපුවාම Taman ඉදිරියේ කහ පාට එළියක් නතර වෙනවා. එහෙම නැත්නම් අර කිරණත් එක්කම එළිය නතර වෙනවා. ඊට පස්සේ නැවත බලන්න හොඳ නෑ ඒක පීටියට පස්සේ ගිහිල්ලා වාඩි වෙලා ඉඳගෙන භාවනා කරනවා. යම් වෙලාවක ඒක මැකිලා ගියොත් නැවතත් ගිහින් ගන්න. මෙන්න මේකයි තේජෝ කසිනේ ස්වභාවය. ඊළඟට තේජෝ කසින ගන්නවා පඨවි ආපෝ කසින ගන්නේ වතුරෙන් වතුර බේසමකට වතුර ටිකක් අරගෙන දක්ෂයෙකුට නම් මේ ආනාපාන සති භාවනාවේ සමාධියක් තියෙනවා නම් කෝප් එක වුණත් පුළුවන් බේසමක් වගේ එකට වතුර ටිකක් අරගෙන ඒ වතුර දිහා බලාගෙන පඨවි පඨ මේ ආපෝ ආපෝ ආපෝ කී කියා ඉන්නකොට ඊට පස්සේ කසිනේ ජලයේ Taman ඇස් පියාපුවම පේනවා ඊට පස්සේ තමයි පැත්තකට ගිහින් භාවනා කරනකොට ඒක ආලෝකයක් බවට පත් වෙලා කසින නිමිත්තක් වෙනවා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වායෝ කියන එක ඇහැට පේන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි කරන්නේ ගහක් දිහා බලලා ගහේ හෙල්ලෙන අත්තක් දිහා බලනවා. අත්ත දිහා බලලා කල්පනා කරනවා මේ අත්ත හෙල්ලෙන්නේ සුළඟ නිසා. දැන් අපි සුළං හමනවා කියලා කියන්නේ හුලං දැකලා නෙවෙයි. දේවල් හිට මෙහෙට පෙරලෙනකොට කියනවා හුලං කියලා. නිසා අපි කියනවා ඒ වෙලාවට වායෝ වායෝ වායෝ වායෝ කියලා සංක ගන්නවා. ඒක Tamanට ඉදිරිපත් වෙනවා ඡායාවක් හැටියට. සමහර විට හුළඟක් හැටියටම ඉදිරිපත් වෙලා හුළඟක් සුදු පාටට ගාලා ගමන් කරනවා වගේ පේන්න පුළුවන්. නැත්තම් ලොකු සෙලවීමක් පේන්න පුළුවන්. තව එකක් තමයි Tamanගේ ඇඟේ වදින සුළඟ වුණත් ගන්න පුළුවන්. විශේෂයෙන් ආනාපාන චතුත්ථ ධානය වූ අඩුතරමේ එක ධානයක් තියෙන කෙනෙකුට මේ හැම දෙයක්ම ඊටාම පහසුයි. එහෙම නැත්තම් මේ බාහිර අරමුණු වලින් ගන්න කසින කිරීම ටිකක් අමාරුයි. ටිකක් කල් යනවා. යම් ධානයක් තියෙනවා නම් මෛත්‍රියෙන් හෝ යමකින් හරීම ලේසි කසින මැවීම. එතකොට තව එකක් තියෙනවා මොකද ආලෝක කසිනේ. ඉතින් ආලෝක කසිනේ වඩන්නත් අපි ඉස්සෙල්ලා ආලෝකයක් දිහා බලලා මේ විදුලි බුබුලක් දිහා බලලා ඒ ආලෝකය අරමුණු කරලත් ආලෝක කසිනේ මවන්න පුළුවන්. ඊළඟට කියනවා නීල පීත ලෝහිත ඕදාත කියන්නේ නිල් පාට. ඉස්සර කලේ නිල් පාට රිදි කෑල්ලක් හෝ යමක් අරගෙන ඒක වටේට ධාරයක් හිටින හැටියට යම් රාමුවක් සකස් කරලා තමන් ඉදිරියේ තියාගෙන අර විදිහටම නීලන් නීලන් නීලන් නීලන් කියලා මෙනෙහි කරනවා. එතකොටත් අර නිල් පාට Taman ඉදිරියට එනවා. හැබැයි නීලන් නීලන් කියනකොට රතුවට පේනවා. රතු එකක් කරන් බැලුවොත් නිල් පාටට පේනවා. ඒකයි මේකේ තියෙන වැට අපහසුව. ඉතින් අපි නීලන් නීලන් කියනකොට ඕන සුදු පාටට පේනවා. කොහොම හරි නිල් පාට වෙනකල්ම ඕක බලන්න ඕනේ. මේව බලපුවාම ටිකක් කියලා ඉඳලා ඇස් පියාපම රවුම පේනවා ලස්සනට. නමුත් නිල් පාට එන්නේ නැහැ. අපිට ඕන දෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් ඇස් වහගෙන ඔළුව එහෙලවුවොත් දෙකක් වෙනවා රවුන්ඩ් දෙකක් හිටිනවා මෙහෙම. ඒ නිසා මොකද ඇස් පියාගත්තාම දෙකක් මෙහෙම පේනවා එක උඩ. ඒ නිසා අපි හරියටම ඉන්න ඕනේ ප්‍රමාණයට. එතකොට නිල කසිනෙත් ඒ විදියයි. පීත කසිනේ කියන්නේ කහ පාට. ඉතින් කහ පාටටත් අපි කහ පාට රෙද්දක් වගේ දෙයක් ගන්නවා. ඒකත් එහෙමයි. නිල පීත ලෝහිත රතු පාට ඕදාත සුදු පාට ඔන්න ඕක තමයි ඉස්සර ওই බ්‍රාහ්මණයෝ කසින මැව්වේ විදියට. මේ ලංකාවේ ඉස්සර මේ ওই විදියට තමයි ඕවා කරලා තියෙන්නේ. මේ ඉස්සරන වනේත් මම දැක්ක කීප පොලකෝ අල්ලලා තියෙනවා ඒ දවස්වල. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ මේ අලුත් ක්‍රමයකට මේක කියලා දීලා තියෙනවා. අභිභායතන සූත්‍රයකුත් තියෙනවා. මේ අජ්ජත්තික බාහිර රූප අනුව මේ ප්‍රථම ධානයේ උපදින ක්‍රමයක්. ඉතින් මෙතෙන්දී අපිට ආනාපාන සති භාවනාවෙන් අර්පණාවක් උපදවා ගන්න එක පහසුයි මේ කසින එකට වඩා. හැබැයි පෙර ආත්මවල කසින වඩපු අයට බොහොම ලේසි. මොකද සමහර අයට තියෙනවා මේ ගිනි ගොඩක් දැක්කහමත් මේ කසිනේ මැවෙනවා. එහෙම රහත් වෙච්ච අය හුඟක් ඉන්නවා අපේ ශාසනයේ. ඒකතරක් කැලේ ගින්නක් දැකලා පිරිසක් රහත් වුණා. ලැබුගින්නත් ඇතුළේ. ඒ පෙර ආත්මවල ඒවා කරපු අය. නමුත් ආනාපාන සතියෙන් යම් ධාන උපදෝගෙන ඉන්න කෙනෙකුට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පහසුවෙන් කරන්න පුළුවන් කසින. පහසුවෙන් කරන්නේ තමන්ගේ ශරීරයෙන් මවන්න පුළුවන් කසින බාහිර රූපයකින්. මං ඊයේ සඳහන් කළා චතුත්ථ ධානයට ඥානං ආනාපාන සතියෙන් ඊට පස්සේ තමන්ගේ රූපය විනිවිද දකින්න පුළුවන් කොටස් 32. මොකද සමාධි ආලෝකයෙන් මේක බලන්නේ. අපේ දා ධර්මදේශනාවට සඳහන් කළා චිත්තද රූප වලින් උපදින ඒ වර්ණය සමාධියක් තුලදී චිත්තද රූප වලින් උපදින වර්ණය විහිදවන්න පුළුවන් ශරීරය තුල පමණයි. ඒක තමයි අපිට පේන්නේ. නමුත් ඒ චිත්තද රූපවල තියෙන රූප කලාප වල තේජෝ ධාතුවෙන් උපදින උතුජ කලාපවල වර්ණයට පුළුවන් ශරීරයෙන් පිටට යවන්න. ඒ නිසා ඥාන සමාපatti තියෙන අයට පුළුවන්කම තියෙනවා තමන් අරමුණු කරන රූපය වහාම ගන්න. පිටට එළිය යවලා. ඒ නිසා අපිට පුළුවන් වාඩි වෙලා තමන්ගේ කොටස් 32 මෙනෙහි කරලා අට්ටිකේට එනකොට හොඳට පැහැදිලිව පෙනෙද්දි අට්ටි අට්ටි කියලා Tamanට Tamanගේ ඇටසැකිල්ල හොඳට පෙනෙනවා ඊළඟට Taman ඉදිරියේ එහා පැත්ත බලාගෙන වාඩි වෙලා ඉන්න කෙනෙකුගේ ශරීරය ඒ කොටස් 32 මෙනෙහි කරලා හරියියොත් Tamanගේ පිටිපස දෙපස ඒ වගේ කීප දෙනෙකුගේම මෙනෙහි කරන්න ඕනේ නමුත් එක දිගට නෙවෙයි බාහිර රූපයක කොටස් 32 මෙනෙහි කරන්නේ Tamanගේ මෙනෙහි කරලා ඉවර වෙලා ඊට පස්සේ නැවතත් ඒ රූපෙන් Tamanගේ ශරීරයට එන්න ඕනේ ආයෙත් මෙනෙහි කරලා වෙන රූපයකට දමන්න ඕනේ. ඒ නිසා අජ්‍යත්ත බාහිර වශයෙන් කීප දිනෙකට මේ කොටස් 20ක මෙනෙහි කරලා හොඳට ප්‍රකට වුණාට පස්සේ Taman ඉදිරියේ ඉදිරියේ බලාගෙන ඉන්න පුද්ගලයෙකුගේ ඇටසැකිල්ලට හිත යොමු කරනවා. හිත යොමු කරලා හිස පිටිපස්සේ රවුමට තියෙන කොටසේ අට්ටිකේට අපි හිත යොමු කරනවා. කළා අට්ටි අට්ටි අට්ටි කියනවා S2 වහගෙන එදියා බලන්න. එහෙම අට්ටි අට්ටි අට්ටි කී කියා ඉන්නකොට Tamanට දැන් ඒ ඇටි සැකිල්ල හොඳට පෙවුණා. දැන් මොකද කරන්නේ? පින්නතුනේ අට්ටි කියන එක නවත්තලා ඕදාතෝ දාතෝ දාත කියනවා. නැත්තම් සුදුයි සුදුයි කියනවා, white white white කියනවා. කැමැති භාෂාවකින් කමක් නැහැ. ඒ නිසා එහෙම මහා භාවනා කරගෙන යද්දී අර ඇටසැකිල්ල අර සුදු දැකලා සුදට යොමු කළාට පස්සේ ඇටසැකිල්ල අතුරුදහන් වෙනවා. එකපාරටම වෙන්නේ නැහැ. සුදු සුදු සුදු සුදු කිය කියා ඉන්නේදී ටිකෙන් ටික ටිකෙන් ටික සුදු ප්‍රකට වෙලා ඇට සැකිල්ල අතුරුදහන් වෙනවා. දැන් ඔන්න ඕදාත කසිනේ. දැන් ඔය කසිනේ එක තරමක් ප්‍රමාණයට තියෙන හිස් කටට වැඩිය පොඩ්ඩක් ලොකුවට දැන් ඕක අරමුණු කරගෙන තමන් නැගිටලා වෙන තැනකට ගියත් ඔතන ගියත් කොහෙ ගියත් කියනකොට මේනවා. දැන් ඕකෙන් අර්පණා දක්වා කසිනේ වඩන්න පුළුවන්. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි පමණක් නෙවෙයි ආකාසඤ්ඤායතන, විඥානඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤා, නාසඤ්ඤායතන කියන අරූප සමාපatti හතරත් එක්ක අෂ්ට සමාපatti උපදවන්න පුළුවන්. එතකොට ඊගාට නීල කියනකොට අපි දන්නවා දැන් හරි ලේසි මොකද ඕදාත කසිනේ චතුත්ත්‍ය ආර්යතනම් බල සම්පන්න එකක් නෑ සමාධියක් තවත් කෙනෙකුට ඒ නිසා දැන් එයාට පුළුවන් ඕන වෙලාවක යමක් කරද්දී ආනාපාන සති චතුත්ථ ධානයට නෙමෙයි යන්නේ ඕදාත කසිනි චතුත්ථ ධානයට. එක එක යන්න අවශ්‍ය නැහැ. එයා ප්‍රගුණ කරලා තියෙන නිසා Tamanට කැමැති සමාධියකට සමාදින්න පුළුවන්. ඒ මොකද ඥාන ක්‍රීඩා කරද්දී ඔය අභිඥා ලබන්ට යෝගාවචර ඥාන ක්‍රීඩා කරනවා. ඥාන ක්‍රීඩා කරද්දී කසින අටක් තියෙනවා. නීල පිත ලෝහිත ඕදාත ඒවා ආපෝ පඨවි ආපෝ තේජෝ වායෝ මේ අටක් තියෙනවා මේ අට පෙළට තියාගෙන පළවෙනි එකෙන් පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරවෙනි වශයෙන් අටට මේ යනවා ආයි එකේ ඉඳලා පල්ලෙහාට එනවා නැවත එකක් කර එකක් උඩට යනවා ඊට පස්සේ එකක් පහළිනුත් එකක් උඩිනුත් වශයෙන් ක්‍රීඩා කරනවා මේ විදිහට මේ අටේම ක්‍රීඩා කරලා පළවෙනි එකෙන් පළවෙනි ධානයේ දෙවෙනි එකෙන් දෙක තුනෙන් තුන හතරෙන් හතර ආදී වශයෙන් හරහටත් යනවා නිසා ධාන ක්‍රීඩා කරපු කෙනාට තමයි ඔය පුබ්බේ නිවාසානුසුත දිබ්බ චක්කු දිබ්බ සෝත පරිච්ඡ විඥානන ලබන්න හැකි වෙන්නේ. ඒ නිසා කැමතිනම් එහෙම කරන්න පුළුවන්. ඒ නිසා ඊළඟට දැන් කරන්නේ මොකද්ද? තමන්ගේ රුධිරය දැකලා රුධිරයෙන් පුළුවන් ලෝහිත කසිනේ, තමන්ගේ අරන් බාහිර රූපය අරගෙන, ඒ වගේම කෙස් වලින් නිල කසිනේ අපි බලන්න කොච්චරනම් මේ බුද්ධ ශාසනය කොච්චරනම් පැහැදිලිද කියලා. අපි හිතුවේ කෙස් කළුයි කියලානේ. අපි කළුයි කළුයි කළුයි කියනවා. නමුත් සාහිත්‍යකාරයෝ දැක්කම මේක නිල් පාටයි කියලා. නිල්වන් කෙස් කලඹ කියලා නේද කියන්නේ. කවුද කියන්නේ කළු කෙස් කියලා? සාහිත්‍යයේ තියනවද? සංගීතයේ තියනවද? නිල් පාට. ඒ නිසා කසින වඩනකොට කෙස් දිහා බලලා ඉදිරි පුද්ගලයාගේ නිලන් නිලන් කියනකොට නිල් පාට කසිනයක් තමයි මැවෙන්නේ. ඒක නිසා වෙන්න ඕන නිල් කියන්නේ. අපේ බෞද්ධ කොඩියේ තියෙන නිල පිත ලෝහිත ඕදාත ඒ හතරම එකතු වුණාම මංජේෂ්ඨ විදියට පහක් තියෙනවා. ওই කසිනාලෝක තමයි. ඉතින් ඒ නිසා අපි මේ විදිහට හතරම කරනවා. දැන් මොනවද කළේ? පඨවි ආපෝ තේජෝ වායෝ කිව්වා නිල පිට ලෝහිත ඕදාස ආලෝක කියලා මේ කසින ටික මවා ගන්න පුළුවන්. ඉතින් එහෙම මවපු අය බොහොම දක්ෂයි අද ලෝකේ ඉන්නවා. ඊට මෙස්සේ ඉස්සර මාත් මෙහාට ලංකාවට එක්කගෙන ආව එක්කෙනෙක්ව දීපංකරා කියලා සිල්මෑණි කෙනෙක්ව අද ලෝකේ ඉන්න දක්ෂම සිල්මෑණියෝ ඉතින් මේ මෑණියන්ව ලංකාවේ නතර කරලා ලංකාවට සේවයක් කරන්න අපිත් කැමැත්ත තිබුණා. ඒකට කොළඹ ඉන්න විශාල දායකාවක් ඉදිරිපත් වුණා. නමුත් අනේ එයාව මෙහාට ගෙන්නපු කෙනා කැමති වුණේ නෑ ලංකාවේ තියන්න. වෙනත් කෙනෙක් උපකාර කරනවාට ඉතින් ඒක තමයි தත්ත්වය නිසා යන්න වුණා. ඊට පස්සේ මම ආරාධනා කළා දැන් එයාට එන්න වෙලාවක් නැහැ ලෝකේ හැමතැනම ඇවිදිනවා. නමුත් පොරොන්දු වුණා මේ මෑතකදීත් ලංකාවට එනවා කියලා. ඉතින් අපි බලමු පුළුවන් වුණොත් ගෙන්න ගන්න. දක්ෂ කෙනෙක් එච්චරයි කසින පිළිබඳව කියන්න තියෙන්නේ. තවත් තියෙනවද ගැටලුවක් ඕනනම් අහන්න. බෑ. භාවනාවේ ආලෝකයෙන් ආලෝක කසින බෑ. ඒ ඒ ආලෝකයේ ආවේ අරමුණ මොකද්ද? ඒ අරමුණෙන් ගන්න එකක් මිසක් වෙන දෙයක් මේ කසින පිළිබඳ සම්පූර්ණ මොකද්ද සම්පූර්ණ දේශන ඇත්තේ කුමන සූත්‍රවල සූත්‍ර මේක තියෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සූත්‍රවල දාලා ඔක්කොම එකක් නම විස්තර කරන ඒවා තියෙනවා මම හිතන්නේ මට අහු වුණා අංගුත්තර නිකායේ තියෙනවා කියලා මජ්ක්‍ධිම නිකායේ තියෙනවා කසින මෙන්න මේ විදියටයි මේ විදියටයි කියලා බුදුරයන් වහන්සේ උගන්වනවා කෙලින්ම මේ විපස්සනාවට යන්නේ ක්‍රම තුනක් හතරක් තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ කළේ ලැබුවේ චතුත්ථ ධානය ලැබුවා ආනාපාන සතිය. ස්වාමින් වහන්සේ ලබලා තිබුණා අරූප ධාන ලැබලා තිබුණා. ඒ කියන්නේ නේව සංඥා නාසඤ්ඤා යතනේ ලැබුවේ උද්දකාරාම පුත්ත ළඟට ගිහිල්ලා. නමුත් ඇත්තටම ඉගෙන ගත්තේ නැහැ. බුද්ධක දැන් ආලාර කාලාම පුත්තකාවට ගියාම බුදුරජාන් වහන්සේට කිව්වා මෙන්න මේ සමාධියෙන් මෙන්න මෙහෙමයි ගන්න කියන ඒක ලැබිලා ඉවරයි. ඒකයි කිව්වේ කවුරුත් ඉගෙනුවේ නැහැ කියලා. පෙර ආත්මවලක කියනකොට මතක් වුණා. ආවා. ඒ විදිහට අකින්චඤ්ඤායතනෙට විතරයි ගියේ මුල් කෙනාගේ. ඊට පස්සේ ගියා දෙවෙනියා ළඟට. දෙවෙනියා ළඟදී තමයි නිවසඤ්ඤා නාසඤ්ඤායතනෙ ප්‍රගුණ වුණේ. ගිය ගමන් කියනකොට ලැබුණා. නමුත් බුදුරජාන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු නිසා මේක ශරීරයේ සුඛයක් නැතුව සමාධි වඩන්න බෑ. සමාධියක් නැතුව විපස්සනාව හරියට පැටහෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කොච්චර වීරිය කෙරුවත් පෙර ආත්මවල කොච්චර මේවා කරලා තිබුණා. රහත් වෙන්න දීපංකර පාදමූලයේදී රහත් වෙන්න විපස්සනාව සම්පූර්ණ වෙලා තිබුණා සමාධිය සම්පූර්ණ වෙලා තිබුණා. ඉන්ද්‍රිය ධර්ම පිරලා තිබුණා. මේ වෙලාවේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා බැරි වුණා. කායික පීඩාව නිසා. අනිත් එක තමයි ඒ කර්ම අනුරූපව සිදු වෙනවා. අවසානයේ බුදුරයන් වහන්සේ සියලු ඒ දුෂ්කර අත්හැරලා මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා සාරික සුඛය ලබාගෙන චතුත්ථ ධානයට සමවැදෙන්න හැකි වුණා එතෙන්දී. ලැබිච්ච ගම මොකද කළේ? පුබ්බේ නිවාසුණු ස්මෘති ඥානය ගත්තා. ඊට පස්සේ ගලේ දිබ්බ චක්කුව ගත්තා. පුබ්බේ නිවන් සනුස්මෘති ලාහිතය අරගෙන බැලුවා ආත්ම ගාන පිටිපස්සට බැලුවා කොහොමද මං කවුද කවුද අම්මා තාත්තා මොනවද කළේ කෑවේ බිවි ඔක්කොම බැලුවා ඊට පස්සේ දිබ්බ ශෝත ගත්තා දිබ්බ චක්කු ගත්තා දිබ්බ චක්කු වලින් පුළුවන් ඇස් දෙක පියාගත්තාම තමන් ප්‍රගුණ කරලා තියෙන හැටියට ගිහි වේවා පැදි වේවා තමන් වටේ බඹයක් අරමුණු කළා නම් ඒ බඹය තුලේ ෂණයක් තුල මැරෙන උපදින සත්වයෝ දකින්න ඒ වගේම මහමූද දක්වා නැත්නම් මේ සක්වල දක්වා අපේ බුදුරජාන් වහන්සේට දසදහස් සක්වල සත්‍යයක සර උපදින පැටන හැටි පේනවා. ඒ තරම් ප්‍රගුණ තිබුණා. සාරිපුත්‍ර ආතන් වහන්සේලාට ඊට අඩුයි. එතකොට දීප චක්කු ලබා ගත්තා. ඊළඟට ආසාවක් කිය. ওই තුනෙන් බුදුරජාන් වහන්සේ බුදු වුණේ. ඊට පස්සේ තමයි අනිත් ඒවා ඔක්කොම සම්පූර්ණ ඕනේ. යම් කිසි කෙනෙක් අනාගාමීත්වයට පත් වෙනකොට. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් රහත් වෙනකොට, බුදු වෙනකොට, පසේ බුදු වෙනකොට මේ සමාපatti පින් ඇති අයට ෂණයෙන් ලැබෙනවයි බේට. සමහරුන්ට සුඛ විපස්සනා කරපු අයට ලැබෙන්නේ නමුත් සමහර අය ඉන්නවා සුඛ විපස්සනාව කළත් පෙර පින් තියනවා නම් ඒවා චතුපටි සම්බිදා අස්ස සමාපatti ඒවා ඔක්කොම සම්පූර්ණ කරනවා. ඉතින් ඒ නිසා මේ මේ පිළිබඳ බුදුරජාන් වහන්සේ දිගටම විස්තර කරලා අන්තිමට කියනවා දිබ්බචක්කු දිබ්බසෝත පරතිච්ච විජානනාන 이르දි විද මනෝමී 이르දි මනෝමී 이르දි කියන්නේ තමන් වහන්සේව වගේ රූප දසදහසක් වුණත් මවන්න පුළුවන් මේක අපේ හත් අවුරුදු සාමණේරයන් වහන්සේකටත් තිබුණා තව රහතන් වහන්සේලා ගොඩකට තිබුණා මේ 이르දිය මනෝමී 이르දිය මොකද පුංචි සාමණේරයන් වහන්සේ කෙනෙක්ව තමන්ගේ වැඩිමල් මාමා මං හිතන්නේ. ගාතාවක් පාඩම් කරවන්න හැදුවා දවස් ගාණක් තිස්සේ. ගාතාව පාඩම් හිටින්නේ නැහැ. පද හතර පාඩම් කරගන්න බෑ. හැබැයි රාතන් වහන්සේ වැඩිමල් ආචාර්යයන් වහන්සේ නෑ දෑයි. ඒ නිසා කිව්වන්නේ මේ පද හතරක් පාඩම් කරගන්න බෑනේ නුඹේ මෙතන වැඩක් නෑ. ඔක සිවුර දාලා යන්න කිව්වා. දැන් සාමණේරයන් වහන්සේ. ඉතින් හරි දුකයි. පවුවදා උදේ පාන්දර කාටවත් නොපෙනෙන ගෙදර යන්න ආවා. බුදුරජාන් වහන්සේ දැක්කා මහා කරුණා සමාපත්තියට සමවදිනකොට මෙයා. ඒ නිසා ඇවිල්ලා ගේට්ටුව ඉස්සරහා සක්මන් කරන්න ගත්ත එන වෙලාව. ඉතින් බුදුරජාන් වහන්සේ සක්මන් කරලා ඉවරනකම් පැත්තකටලා හිටියා. අන්තිමට ඇහුවා කොහෙද යන්නේ කියලා. ඉතින් කිව්වා මං ගෙදර යනවා මෙහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ මාවට යන්න කිව්වා. කාරණේ මේකයි. කිව්වා මේක සාසනයේ ස්වාමීන් වහන්සේගේ නෙමෙයි මේක මගේ. මං කියන විදිහට වැඩ කරන්න කියලා එයාට අරමුණු දුන්නා. ඒ අරමුණ අරගෙන රහත් උනා රහත් උනා විතරක් නෙමෙයි ආ එදාම දානෙට ආරාධනා කරලා තිබුණා මේ සංඝයා ඔක්කොටම අර ආචාර්යයන් වහන්සේ මොකද කළේ මේ පුංචි එක්කෙනාගේ නම ඇරලා අනිත් ඔක්කොගේම ගාන දුන්නා. ඒ නිසා ඒ සියලු දෙනාම දානෙට වැඩියා. වැඩලා දැන් බුදුරජාණන් වහන්සේත් වැඩලා දානෙ බලාපොරොත්තු ඉන්නකොට දානි බෙදන්න හදනකොට අත වැහුවා. එතකොට ඇහුවා ඇයි ස්වාමීනි ඇයි දානි පිළිගන්නේ නැත්තේ? තව එක්කෙනෙක් අඩුයි. එයාව එක්කන් එන්න කිව්වා. ඒ ගමන කවුද කියලා අහපුවම කිව්වා යන්න අන්න ආරාමේ ඉන්නවා පොඩි ආහඳුරු කෙනෙක්. එයාව එක්කන් එන්න කියලා. දැන් ඉතින් දන්නවා ආචාර්යයන් වහන්සේ මේ අපේ බෑනන්ඩියක් කියලා. ඒ ගමන මේ තැනත්තා ගිහින් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කිව්වා ස්වාමීනි මුළු ආරාමයේම පිරෙන්න හාමුදුරුවෝ පිටලා ඉන්න ඔක්කොම එක වගේ කිව්වා. ඔක්කොම සමාපatti ඉඳගෙන ඉන්නවා. මට අඳුර ගන්න බෑ සේරම එක වගේ මුළු ආරාමයේම පිරලා කිව්වා. පස්සේ බුදුරජාන් වහන්සේ ඇරියා ළඟම ඉන්න ඉස්සරහාම කෙනාගේ සිවුරෙන් අල්ලන්න කියලා. ගිහින් සිවුරෙන් අල්ලපුවාම අර ඔක්කොම එක්කෙනෙක් වුණා. ඉතින් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ වැඩියා. එතෙන්දි විස්තර කරලා දුන්නා ඔය කර්මයක් මොකක්ද අනුන්ට කරපු මේ පාඩම් කර නැති කෙනෙකුට විහිළු කරලා ඒකේ විපාක විඳලා මේ සැරෙත්‍රේ ගාතාව බැරි ඒ නිසා මේ මනෝමය 이르දියත් ලැබීමට පුළුවන්කම තියෙනවා. මේවා ඔක්කොම විස්තර කරලා කියනවා. ඒ මේවෙන් බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ සමාධියේ තිවුරභාවය. සමාධියේ පිරිසිදුකම. අන්තිමට තමයි කියන්නේ ඒවං සමාහිතෝ වික්කවේ බික්කු පරිසිද්ධෝ පරියෝදාතෝ කොහොමද කියන්නේ මුදු භූතෝ කම්මනී අනංගනේ විගිතෝපත් කිලේසේ අනංගනී කම්මනීයේ තිතියානින් ජප්පත්තිය කියලා විස්තර කරනවා. ඒ කියන්නේ මේ විදියට සමාධි වෙලා මේ විදියට පිරිසිදු වෙලා හිත පිරිසිදු වෙලා ප්‍රබාස්වර වෙලා කෙලෙස් වලින් උපක්ලේශයන්ගෙන් හීන වෙලා ලාමක අකුසල් කියන ඒ නීවරණ ආදී නැති වෙලා කර්මන්නේ වෙලා ක්‍රියාවට සුදුසු වෙලා මනාකොට පිහිටලා නොසෙල්ලෙන தත්වයටපත් උනා නොකැළඹෙන தත්වයටපත් උනාම සිත චිත්තං ආස්වාක්‍යය අබිනින්නාමේති කියලා සූත්‍රය කියනවා. ඒ සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මට මතක හැටියට. ඒ නිසා මේ කසින භාවනාවල් ඇතුළු සියල්ලම බුදුරයන් වහන්සේ විස්තර කළේ තමන්ගේ සමාපත්තිවල බලයෙන් තමාගේ සමාධිය දියුණු කර ගැනීමට රුකලක් හැටියටයි. එහෙම නැතුව බ්‍රහ්ම ලෝකයන්ට නෙවෙයි. ඊළඟ කාරණේ තමයි ආනාපාන සති සමාධිය දිගට මේකසේ නොවැඩුවොත් පිරිහෙද. ඔව් මොන දෙයක් වුණත් එහෙම වෙනවනේ. අපි ටික කලක් කරලා අත්හැරියොත් මේක වැටෙනවා. හැබැයි දවසකට සැරයක් කොහොම හරි ටික වෙලාවක් මේක කරනවා නම් මේක වැටෙන්නේ නැහැ. අනිත් එක තමයි දවසකට සැරයක් හෝ එක වරක් පැය භාගයක්වත් පැයක්වත් මේක කරන්න තියනවා නම් හොඳයි. නමුත් ඒ අතරතුර මුළු දවස පුරා පැයකට දෙකකට සැරයක්වත් විනාඩි දෙක තුනක් ආනාපානෙට හිත යොමු කරන්න ඒ වගේම තමන් කරන කියන කටයුතු වෙනදා වගේ නෙමේ සිහියෙන් කරන්න ඕනේ. එහෙමනම් මේ ලෞපුදේ වැටෙන්නේ නැහැ. දිගටම පවතිනවා නෙමේ දියුණුත් වෙනවා. ගිහි ආයට කසින වැඩිම ගැටලුවක් නැද්දයි පහදා දෙන්නේ. ගිහි අයට කියන්නේ මම හිතන්නේ මේ යුග දිවි ගත කරන අයට මේ සමාපatti ලබන්න බැරිද කියන කතාවක් දැන් තියෙනවා. පින්නතුනි මේ ප්‍රශ්නය ඊටාම වැදගත්. නමුත් අපි සීලේක හිටලා අපි සමාපatti වඩ아가න යනවා. යද්දි පින්නතුනි අපේ සිත දියුණු වෙනවා. මොකද තාම කාමාවචරයි. කාමාවචර භූමියේ ඉඳගෙන යන නිසා අපේ සමාධිය වැඩෙනවා. නමුත් රූපාවචරයට යන්නේ අර්පණාවිදි. නමුත් රූපාවචරණයට ගියාට පස්සේ ඒ රැකෙනවද නැද්ද කියලා දන්නේ ඒ අයයි. නමුත් తాවකාලික වශයෙන් නැති වුණත් පින්නතුනේ තමන්ගේ සීලය වරදක් වෙන්නේ නැත්තම් නැවත ඒක ඉපදිනවා තමන්ට ඕන වෙලාවට විපස්සනා කරන්නට කාල පරියන්ත වශයෙන් දවස් දෙකක් තුනක් පැත්තකට වෙලා තමන්ගේ ඒ භාවනාවට ඉතියොම කරපුවාම නැවත උපදව ගන්න පුළුවන්. ඒක එහෙම වෙන්නේ නැහැ. හැබැයි 이르දි තියන අයට නම් 이르දි නැති වෙනවා වහා. ඒ නිසා තවත් එකක් තමයි මේ වගේ තත්වයක් ලැබිච්ච කෙනෙක් මේ ගැමි දහම් වලට කවුද හිත නැමුණු කරන්නේ අඩු ගානේ తాවකාලික හරි විපස්සනාව දියුණු කරගන්න බලනවා මාසයක් දෙකක් තුනක්වත් ඒ නිසා ඒ ගැන හිතලා බලන්න මේ මොහොත එළඹි සිහියෙන් ගත කරන්නකු ඉදිරිය සැලසුම් කිරීම හෝ සිටීම යන කෘත්‍ය ගියන් හැටියට ගැටලු සහගත අවස්ථා මේ නෑ අපි සිහියෙන් ඉන්නවා. මේ හැම වෙලාවෙම අපි සිහියෙන් ඉන්නවා. නමුත් අපිට කල්පනා කරන්න ඕනේ හෙට කරන දේක්. අපි කල්පනා කරනවා ඉඳගෙන. අපි දැන් තව ටිකකින් ගමනක් යන්න තියෙනවා. ඒ ගමන පිළිබඳව කල්පනා කරනවා. දැන් බුදුරජාන් වහන්සේත් කතා කරන්නේ. දිව්‍ය ලෝක ගැන කියන්නේ. අපාය ගැන කියන්නේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. අපි හිස් වචනයි දොඩන්න හොඳ නැත්තේ. අපිට වැඩක් නැති දේවල් අපි කල්පනා අපි කතාව අඩු වෙන්න ඕන. දැන් නිකන් කියනවා ආ කොහෙද යන්නේ? කොහෙද ගමනක් ගිහින් වගේ පොළට ගියාද? මේ පොළට ගිහින් එනවා පේනවා. වහින්ද දෙන්නේ මේ වහිනවා පේනවා. ඉතින් අහනවා. ඒ අර සුහදතාවයට. ඉතින් අපි ඊට ඇඩිය හොඳයි කොහොමද සැපසනීප කියලාවත් අහලා අපි යන්. එතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ නිසා කිසිම පැටලිල්ලක් නැහැ ප්‍රශ්නයක් නැහැ Tamange සැලසුම් කිරීම පිළිබඳව. සතිය සහ මතකය සමාන අසමාන සම්බන්ධය. හොඳ සිහියෙන් කළ සමහර කටයුතු සහ මුලින් අමතක වූ අවස්ථා යෙදුණු නිසා විමසමි. සිය සහ නුවණ යොදා ගන්නා හැටි. මතු බුදුරජාණන් වහන්සේ නමක් ශාසනයක රහත් වෙන්ට අදිෂ්ඨාන විවරණ ලබා ඇතනම් ඒ බව දැනගත හැකිද? ඒ කෙසේද? ඒ සඳහා කුමක් කළ යුතුද? සතිය සහ මතකය සූත්‍රයේ සඳහන් වෙනවා. සතිය කියන්නේ සිහිය, එළඹීගත් සිහිය. වර්තමාන වශයෙන් අපි ඉන්නේ. හැබැයි සූත්‍රයේම තියෙනවා තව තැනක තමන් කළ කිරිය දේ පිළිබඳ මතකය කියලා තියෙනවා. තමා මීට පෙර කළ කී දේ පිළිබඳ මතකයක් සිහිය ඇටියට සඳහන් කරනවා සූත්‍රයේ. එකත් මජ්ක්‍ධිම නිකාය. සමහර අයට සිහියෙන් කටයුතු කරද්දී සමහර දේවල් අමතක වෙනවා. ඔව් එහෙම වෙන්න පුළුවන් මොකද හේතුව වර්තමාන වශයෙන් වාක් අවධානය වැඩි වෙනකොට අනිත් දේවල් පැත්තකට යන ගතියක් තියෙනවා. ඒක තමන් පාලනය කර ගන්න ඕනේ අවශ්‍ය දෙයට හිත යොමන්ටත්. සුදුසු දේ අයින් කරනවා මිසක් ඔක්කොම අමතක කරලා හිටියොත් මටත් තම වෙලා තියෙනවා මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා පිරිසක් මැද්දේ මේ ඉතිවිසෝ ගාතාව අමතක වෙලා තියෙනවා පිරිත් කියාගෙන යනකොට මොකක්ද එකක් කියන්න ගියා අමතක වුණා දැන් අමතක වෙච්ච ගමන් මං ඉඳගෙන වෙන සූත්‍රයක් ගන්න හදන එකෙන්නේ වෙන ගාතාවක් හදන්න හදන පිරිත් පොතේ ඒකෙන්නේ නැහැ ඊට පස්සේ මං කලේ මොකද නිස්සද්දව බලාගෙන හිටියා ඉතින් ඒගොල්ලෝ හිතන්නේ නැති මේ ආඳුරෝ දැන් මේ වෙනත් මේ සාන්ති කර්මයක් කරන ඇති වෙයි. ඉතින් එහෙමත් දේවල් වෙනවා. සමහර අයට ඒකට කමක් නැහැ මේ සිහියේ අඩුකමක් නෙමෙයි. ඕනට වැඩිය අපි සිත යොමාගෙන ඉන්නකොට සමහර විට ඉස්සරහා වෙච්ච දේ අමතක වෙනවා. සිහිය සහ නුවණ යොදන්නා හැටි. ඔව් සිහිය කියන්නේ දැන් අපි සිහියෙන් අපි ආනාපානේ බලනවා. එතකොට ආනාපානේ බලනකොට අපි ආනාපානේ ඒ වෙලාවට සමාධි වඩන වෙලාවට අපි ධාතු වෙනස් කරන්න ගියොත් නුවණ නැහැ. මොකද මං කරන්නේ සමාධිය. සමාධියට යන්න නම් මට ධාතු මනසිකාරය කිරුවොත් එහෙම ආනාපානේ සම්පූර්ණ කර්මස්ථානේ මාරු වෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ වෙලාවේ මා කළ යුත්තේ කුමක්ද? නුවණක් තියෙන්න ඕනේ. කසිනියක් වඩනකොට කසිනිය අපි ආලෝකයේ තමා ගන්නෙ. අපි කසිනියේ මැද්දේ ධාතු බැලුවොත්, ආකාශය බැලුවොත් කසිනේ බිඳිනවා. එතකොට එතන නුවණ හරියට පාවිච්චි වෙන්නේ නැහැ. අනිත් එක තමන්ගේ ශරීරය තමන්ට යොමු වෙනවා. නැත්තම් වෙනත් බාහිර රූපයක් යොමු වෙනවා. එතෙන්දී තමන්ට යම්කිසි සුව වේදනාවක් දැනෙනවා. සුව වේදනාවට දිහාම අපි 100ෙන් බලන් ඉඳ කිව්වොත් කවදාකවත් ඒ සුව වේදනාව නැති වෙන්නේ නැහැ වැඩි වෙනවා. එතෙන්දී යෝනිසෝ මානසිකාරය යෙදලා මේකේ ආදීනෙම සලකන්ට ඉස්සර කාලේ හැදෙන ලෙඩක් ඇති. එතකොට සීනවන කියන්නේ දැන් නුවණින් අපි සීයෙන් අපි බලාගෙන උනට මදි. මේකෙන් මට ප්‍රයෝජනයක් තියනවාද? මේකේ මොකද්ද හොඳ පැත්ත? වඩා හොඳ පැත්ත මොකද්ද කියලා තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවනේ නුවණින්. ඒ නිසා සීනවන දෙකම තියෙනවා. මතු බුදුරයන් වහන්සේ නමකේ ශාසනය රහත් වෙන්න අදිෂ්ඨාන විවරණ ලබා ඇතනම් මේ බව දැනගන්නේ කොහොමද? එකක් තමයි Tamanට මේ ආත්මේ නිවන් දකින්න හිතක් එන්නේ. Tamanට ප්‍රාර්ථනා ඒකමයි ආස ඒකම ආස වෙනවා. ඒක ගැනම බුදවරු දැක්කහම හරින සද්ධාාවක් උපදිනවා. එතකොට බුදු ගුණවලට හරිය කැමැත්තක් ඇති වෙනවා. මේ වගේ සද්ධාවට වැඩි දේවල් වැඩි වෙයි. ඒක එකක්. තවත් එකක් තමයි දිව්‍යන් ආදීන් විසින් යම් යම් වෙලාවට මේවා හිතට දාන්නත් පුළුවන්. Tamanට කොච්චර උපදෙස් දුන්නත් කවුරුවත් විපස්සනා කරන්නට කියලා මේකට හිත දෙන්නේ හැබැයි එහෙම අය සමාපatti ප්‍රගුණ කරන්න ඕනේ පුළුවන් තරම්. ඒවට ආසාවකුත් තියෙන්නත් ඕනේ. ඒවත් නැත්තම් නිකම් බුදුබව පතනවා කියන්නේ ඒක හිස් දෙයක්. අනේක එක දානීය ත්‍යාගය පිළිබඳ තමන්ගේ හැඟීම් බලන්න අහුණු අහුණු දේ දෙන්න පුළුවන්. අනුකම්පාව කොහොමද? මේවා මෛත්‍රියේ තියනවාද? මේ ධර්මතා ටික ටිකවත් තමන් ළඟ තියෙනවනම් ඔන්න පේනවා තමන්ට බුදු වෙන්න තම හරි මොකක් හරි rahat වෙන්න මත්තේදී අදිෂ්ඨානයක් තියෙනවනම් ශාසනයක රහත් වෙන්න. නෑ නෑ මේ කියන්නේ මොකක්ද? බුදුරජාන් වහන්සේ නමකගේ ශාසනයක රහත් වෙන්න. බුදු වෙන්න නෙමෙයි නේද? මේ වැරදිලානේ. මේක පෙවුන්නේ නෑනේ. රහත් වෙන්න අදිෂ්ඨාන විවරණ නැත්තම් මේ බව දැනගන්නේ කෙසේද? ඒ දැනගන්නේ ඉතින් මේ ආත්මෙ එපා කියලා හිතෙනවා නම් මන් දන්නේ ඒක කියන්නේ. ඒ සඳහා කුමක් කළ යුතුද? ඒ කියන්නේ మతు ආත්මික බුදුවැරයෙක් යටතේ බුදුෙන් මේ නිවන් දකින්න ඕනේ නම් එකම දේ තමයි අදිෂ්ඨාන කිරීම. ඉතින් අදිෂ්ඨාන කරගන්න ඕනේ මෙන්න මේ අහවල් බුදුරයන් වහන්සේගේ ශාසනයේ මං ප්‍රාත් වෙනවා කියලා. ඒක වෙන්න හේතු වෙන්නේ පෙර ආත්මික තමන්ගේ හිතේ ඇති වෙච්ච අදිෂ්ඨානයක්. හැබැයි මනෝ ප්‍රණීතිය තියෙනවා. ඊට පස්සේ වාග් ප්‍රණීතිය තියෙනවා. අවුරුදු ලක්ෂ ගණන් තියෙනවා මන් දන්නේ කොච්චරද කියන්නේ. ඉස්සලා තමන් හිතින් ප්‍රාර්ථනා කරනවා ඊටවන වචනයෙන් කියනවා. ඊට පස්සේ තමයි ඒවා තව දිගට යන්නේ. මටත් අඬ ගැහුවා බුදු වෙන්නේ කියන්නේ. මං නම් ගණන් ගත්තේ නැහැ. බුදුබව බුදුබව පතන්නේ කියලා මට කිව්වා අවුරුදු 1993 අවුරුද්දේ මට මතක ඇටියෙ. මට එහෙම හිතක් ආවේ නැහැ. ඒ නිසා මගේ එහෙම ප්‍රාර්ථනාවක් නැහැ කියලා හිතෙනවා. මේ භාවනාව අවසන් කර ගෙදර ගිය පසු මම දිනපතා භාවනා කරන්න හිත ඉසා ගත්තෙමි. එවිට ගැටලුවක් ඇති වුණොත් ඒ ගැන දැන ගැනීමට නිසිගුරු තුමෙක් නැත, ගුරුවරයෙක් නැත. එවිට මම වංශයේ ගැටලු ගැන දැන ගැනීමට ක්‍රමයක් තිබේද? ඒක තමයි ජීවත් වුණොත් 12 12 12 එකමාරත් අතරේ හම් වෙන්න පුළුවන් වෙයි. ඥාන වසීකරණ අයුරු කරුණාවෙන් පහදා දෙන්න. ඥාන ඥාන වසී කරන්න. මේ විපස්සනා ඥාන වෙන්න ඇත. ඒකට නම් ඉතින් මම දන්නේ ටිකක් උත්සාහ කරලා බලන්න මේ ඥාන වසී කරන්න තමන්ට තියෙන්නේ ලැබුණු ඥාන පිළිබඳව තව තව දැන් අපි කියමු උද්‍යප්පේ ඥානිය ලැබුණා උද්‍යප්පේ ඥානිය අපි වශී කර කර ඉන්න නෙමෙයි අපි ඒක ප්‍රගුණත්වයට එනකොට බංගයට වැටෙනවා. ඒ ඥානෙ එතනින් පස්සේ ඉදිරියට ගියා. ඉතින් අපිට එතකොට දැන් උද්‍යප්පේ නෙමෙයි අපිට ඕන කරන්නේ බංගයේ පිටිපස්ස. ඉතින් වගේ ඒ වගේ ඉදිරියට යනවා. ඉතින් විපස්සනා ඥාන වෙන්න ඕනේ මේ කියන්නේ. ඉතින් ඒ පිළිබඳ කියවලා බලන්න ඕනේ කොහෙන් හරි හොයලා බලන්න ඕනේ වශී කරගන්න ක්‍රමයක් තියනවාද කියලා. හැබැයි කරන්න ඕනේ නම් තමන් ඉදිරියට යන්නේ. එකක් තියෙනවා ඒ සමහරු තමන් සෝවාන් වුණාට පස්සේ ඵලයට සමාව දින්න උත්සාහ කරන අය. ඒ ඵලයට සමවැදීම පිළිබඳව අදහස් තියෙනවා පුළුවන් කියලා. ඒක නැවත නැවත තමන් උත්සාහ කරන්න ඕනේ අදිෂ්ඨාන කර කර ඇතෙන්ට යන අනිත් එක ගෙවිච්ච කෙලෙස් පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරලා කොච්චර කෙවිස් කෙලෙස් සිඳුනද කියලා දැනගන්නත් ඕන. හැබැයි ඵල සමාපත්තියට යන්න නම් මේ නිරෝධ සමාපත්තියට යන්න වගේ නම් අරූප ඥාන තියෙන්න ඕනේ. ඒත් අදුගාණ චතුත්ථ ධානයවත් තියෙනවා නම් මේ මේ ඵල සමාපatti පිළිබඳවත් වඩා පහසුවක් එන්න පුළුවන්. මේක මොකද්ද? විදර්ශනා සමාධියකින් අවශ්‍ය විට එකවර නැගිටීමට පුළුවන්. අර්පණා සමාධියේදී එහි තදින් নিমগ্ন වී ගිලී ඇති ඇතිතාක්ද ඇතිතාක්සේ ඇත්තාක්සේ දැනේ. අර්පණා සමාධියේදී එහි තදින් নিমগ্ন වී ගිලී ඇත්තාක්සේ දැනේ. මිදීමට අමාරුයි. මිදීමට අවශ්‍ය නම් කල යුත්තේ කුමක්ද? ආලෝක නිමිති ඉදිරියට ගෙන ආ යුතුයද? මෙහෙමයි. අර්පණා සමාධියක් කියන්නේ කාමාවචර ලෝකෙන් රූපාවචර ලෝකයට ඇතුල් වීම. එතකොට ඔහුගේ උප්පත්තිය දැන් නිර්ණය වෙලා ඉවරයි බ්‍රහ්ම ලෝකෙට. මේ සමාපatti පිරෙන්නේ නැතුව තියෙන තාක්කල් එයා හදිසි මරණයකටපත් වුණත් බ්‍රහ්ම ලෝකෙ උප්පත්තිය ලබන. ඒකට සමාපත්තිය ස්වභාවය තමයි. සැබෑ සමාපත්තියට අල්පමනාවකට ඇතුළු වුණාට පස්සේ Taman කාමාවචර ලෝකෙන් ඈත් වෙලා ඉන්නේ. ඒ වගේම මේ ලෝකේ සම්බන්ධයක් නැහැ. රූප නැහැ. ශබ්ද නැහැ. ස්පර්ශ නැහැ. Taman නිස්සබ්දව ඉන්නවා. හිත විතරක් නිදහස්ව තියෙනවා. බොහොම ලොකු අවධානයකින්. ඒ වෙලාවට කාල නැහැ. ඒ නිසා Tamanට ඒකෙන් නැගිටින්න බෑ. අදිෂ්ඨාන කරලා තිබුණොත් යම්කිසි වෙලාවකදී මම නැගිටිනවා කියලා අන්න එයාට පුළුවන් නැගිටින්න. ඒ නිසා සමාපත්තිය තුළ කිසිම පාලනයක් Tamanට නැහැ. ඒක ධර්මතාවයක්. මුලදී සමාපත්තියට සමවදින කෙනා ඒක ධර්මතාවයක් හැටියට සමාපත්තිය යම් ප්‍රමාණයකට දියුණු වෙලා යම් වෙලාවක මිදෙනවා. මෙහෙම මිදිලා Taman සතුටටපත් වෙන තරමට සමාපත්තිය දියුණුවනහම වශී කරන්න ඕනේ. අන්නේ වශී කළාට පස්සේ තමයි අදිෂ්ඨාණයෙන් Tamanට කැමති වෙලාවක් ඉඳලා එන්න පුළුවන්. ඒ නිසා කොහොමඩවත් එන්න බෑ උත්සාහ කරන්නත් ඕනේ නෑ. ආලෝක නිමිතිය ඉදිරියට ගෙනා යුතුයද? නෑ. ආලෝකේ තමයි ඉන්නේ සමාපත්තිය කියන්නේ. එකවර නැගී සිටීම නිසා නැවත වරක් අර්පණාවටපත් වීමට එය බාධාවක් විය හැකිද? එකවර නැගිටීම නිසා. ඔව් ඇත්තටම කාට හරි පුළුවන් නම් නැගිටින්න. එයා අර්පණාවේ ඉඳලා නැහැ. කාට හරි පුළුවන් නම් ඒ ගැන හිතන්න. ඒ තර්පණාව නෙවෙයි. ඒක උපචාරය. අර්පණාව වගේ ගැඹුරට දැනෙන්න පුළුවන්. මිදීමේදී නැගිටීමේදී ආලෝක නිමිත්ත ඇසර විය යුතු ආකාරය කියාදෙන. කිසිම ආලෝක නිමිත්තක් හසුරවන්න අවශ්‍ය නැහැ. තමන්ගේ අදිෂ්ඨානය වෙලාවට නැගිටිනකොට ඉබේට ඒක ඈතට යනවා. සමාපත්තියට සමාදින්න ඕන එනකොට ඇස් දෙක වහපු ගමන් පේන්නේ නැත්තම් ආනාපාන නම් කලේ ආනාපානට මෙනෙහි කරනවා. හිත තියෙනවා. එතකොට එනවා. කසිනයන් නම් කලේ වර්ණයට හිත තියෙනවා. එතකොට එනවා. gederedi බාහිර හේතුවක් නිසා හදිසියේ නැගිටීමට අවශ්‍ය වූ කලියුත්තේ කුමක්ද? ඒ කියන්නේ සමාපත්තියක තුලකදී බෑ නැගිටින්න තමන් අදිෂ්ඨාන කරලා නැත්තම්. ඔය ඕස්ට්‍රේලියාවේ පර්ත් වල නෝන කෙනෙකුගේ මහත්යෙකු හිටියා. ඉතින් ඔය අජාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේගේ කර්මස්ථාන ගන්න පිරිසක් කවුද? ඉතින් මහත්ය නිතර භාවනා කරනවා gedere. නමුත් එක දවසක් කැමරේ නැගිටියේ නෑ. නෝන බලන් හිටියා කැමරේ එනවා ආවේ නෑ. ඉතින් උන්න උන්න උන්න උන්න නෑ ඊට පස්සේ බලාගෙන ඉතින් හොඳයි අනිත් වෙලාව වෙයි කියලා. දැන් පැය දෙකක් තුනක් තුනක් විතර ගත වෙලා. නොනේට හරි තරහ ගියාලු. ගිහින් හොල්ලලා කතා කරවලු. ඒත් නෑලු. ඉක්මනට ඇම්බියුලන්ස් එකක් ගෙනලා දාගෙන අරන් ගියා ස්පීතාලේ. <laughs> ගිහිල්ලා ડોક્ટર දොස්තර මහතුරු බලනවලු මැරිලා කියලා. ඇයි හුස්ම නෑ. මුකුත්ම නෑ හුස්ම. ඉතින් කරන්න දෙයක් නෑ. ඒගොල්ලොත් බලනවා කරබල වෙලා හුස්මක් නෑ. හැබැයි ඇඟේ රස්නේ තියෙනවා. ඊට පස්සේ ලේ ටිකක් ඔක්සිජන් බලපුවාම ඔක්සිජන් ලෙවල් එක තියෙනවා ළඟට ඕන ප්‍රමාණයට. ඊට පස්සේ ටිකකින් තමයි මෙයා නැගිටලා තියෙන්නේ. ඉතින් ඉඳලා තියෙන්නේ මම හිතන්නේ චතුත්ථ ධානය. හුස්ම නැහැ. හුස්ම නැති හින්දා දුස්තර මාත්‍යත් නියම කළා මැරිලා කියලා. නමුත් ඇඟ රසනේ හින්දා නැහැ කිව්වා. එයා නැගිටලා බලපුවාම මේ ඉන්නේ ස්පීතාලෙක. ඉතින් ඒ නිසා හදිස්සිය නැගිටින්න බෑ. හැබැයි අදිස්ථාන කෙරුවොත් මට අහවල් වෙලාවට නැගිටිනවා කියලා පුළුවන්. දැන් නිරෝධ සමාපත්තියට සමාදිනකොට සංඝයා වහන්සේ නමක් සංඝයා වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමාදිනකොට අදිෂ්ඨානයක් කරන්න ඕනේ මගේ සිවුරු පිරිකර අනතුරක් නොවේවා ඒ වගේම සංඝයා වහන්සේලාගේ සංඝ කර්මයක් සිදු වුණොත් නැගිටින්වා කියලා. එහෙම නැතුව අදිෂ්ඨාන නොකර වාඩි වෙලා වුණොත් නැගිටින්න බෑ. අදිෂ්ඨාන කරලා වාඩි වුණොත් හදිස්සියේ සංඝ කර්මයකට සංඝයා වුණ වුණොත් මේ ස්වාමින් වහන්සේ සමාපත්තියෙන් මිදෙනවා. මොකද මේ වෙලා වුණේ මේට ඉස්සර ස්වාමින් වහන්සේ නමක් සම අවශ්‍ය වෙච්ච වෙලාවට සංඝ කර්මයකට එක නමක් අඩු වුණා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඕලා බලපුවාම ගිහින් කෙනෙක් කියලා මේ භාවනා කරනවා. බුදුරජාන් වහන්සේ බැලුවා නිරෝධ සමාපත්තියේ ඉන්නේ. ඒ වෙලාවට නැගිටවන්න බෑ. පස්සේ අනිත් දවසේ ආවම කිව්වා මීට පස්සේ සංඝයාට විනය නීතියක් ඒක සමාපත්තියේ නිරෝධ සමාපත්තියේ සම්බන්ධන අනිෂ්ඨාන කරලා සමාපත්තියේ සම්බන්ධින්න කිව්වා. ඒ නිසා ඒක ඇතුලෙන් නැගිටින්න බෑ. මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම ධානය ලබා ගන්න අයුරු පාදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලමි. මෛත්‍රී ධානයෙන් Tamanට භාවනා කරලා ටික වෙලාවක් කරුණු හතරෙන්ම ඊට පස්සේ එක එක භාවනා කරන්න පුළුවන් විනාඩි දෙක තුන ඊයින් පස්සේ ප්‍රථමයෙන්ම අපි ගරු කටයුත්තෙකුට හිත යොමු කළ යුතුයි කිව්වා මොකද හේතුව හිතවන්තයෙකුට හිත යොමු කළොත් ඇල්මක් ඇති වෙන නිසා ඒ නිසා සමාධියට යන්න සමායට ඇඬෙනවා සමහර අය මෛත්‍රී භාවනාව වේදෙනකොට හිතවන්තයෙකුට මේවා කරලා ඇල්ම නිසා අඬන්න පටන් ගන්නවා ඒක නිසා කරන්න බෑ. මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම ඥානය ලබන්න නම් අර පස්සේ ගරු කටයුත්තෙක් කලගෙන මා මෙන්ම මාගේ මේ ගුරුතුමා ආචාර්යයන් වහන්සේ ගුරුතුමි ඒ වගේ කෙනෙක් තෝරගෙන එයාට කියනවා එයාගෙත් අර ප්‍රසන්න මූණක් තිබිච්ච වෙලාව සිහිපත් කරගෙන මාමින්ම මේ මගේ ආචාර්යෝ වෛර නැත්තේක් වේවා තරහ නැත්තේක් වේවා දුක් පීඩා නැත්තේක් වේවා සුවපත් වූ සිත නැත්තේක් වේවා කියලා විනාඩි 4ක් 5ක් ඔය විදිහට හතරම මෙත් වඩනවා. මෙත් වඩලා ඉවර වෙලා අර පළවෙනි එක අරගෙන ඒකෙන්ම දිගටම දිගටම දිගටම සමාපත්තියට සමවදිනා තෙක්ම ඒක ඇතුළට ඇදිලා තමන්ව ගිහිල්ලා නිස්සබ්ද වෙන තෙක්ම මෛත්‍රියෙන් ඉතිරෙන තෙක්ම භාවනා කරගෙන යනවා. එතකොට තේරෙයි මා දැන් මේ தത്വෙට ආවා කියලා. ඊට ඉස්සෙල්ලා නම් එහෙම වෙන්නේ නැහැ. තරමක් දුරට දියුණු වෙනවා, නතර වෙනවා. මොකද සමාපත්තියට සමවදින්න ඉස්සෙල්ලා වරින් වර ආසනෙන් ආසනයට ටික ටික වෙනස් වෙනවා. අඩු වැඩි වෙනවා. අරමුණු වෙනවා, නැවිත් යනවා. සමහර විට මෛත්‍රී කරද්දී වෙන අගුණයක් වෙන කෙනෙකුගේ මෙන්න ආව නැවතත් මේ මේකෙන් හිත විසිරෙන ගතියක් එනවා නම් Tamanට ගන්න ඕනේ. අරගෙන නැවතත් ඒකට ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම කරලා පුළුවන්කම තියනවා පළවෙනි ධානයට යන්න. ප්‍රථම ධානයේ සිට දෙවෙනි හා තෙවෙනි ධානය වලට නැගීමට අදිෂ්ඨාන කළ යුතු අයුරු විශේෂයෙන් කළ යුතු අයුරු නම් බැලි. ඔව් පළවෙනි ධානයටපත් වුණාට පස්සේ අපි කල්පනා කරන්න ඕනේ මේ පළවෙනි ධානය නීවරණ වලට ළඟයි. නීවරණ වලට ළඟයි. ඒ නිසා විතක්ක ਵਿਚාර නැති දෙවෙනි ධානය මීට වඩා සුවදායකයි. මේ වගේ උසස් එකක්. ඒ නිසා මට මේ විතක්ක ਵਿਚාර නැති ප්‍රීති සුඛ ඒකග්ගතා පමණක් කියන දෙවෙනි ධානය ලැබේවා කියලා නැවතත් අර ඉස්සර ආරමුණටම හිත දානවා. හිත දාලා මෛත්‍රී වඩන්න ගන්නවා. ඉතින් එහෙම මෛත්‍රී වඩ아가න යනකොට තමයි ලැබෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ සමාධිය වශී කරන්න ඕනේ පළවෙනි එක. වශී නොකර දෙවෙනි එකට යන්න බෑ. වශී කරන හැටි අපි ඊයේත් කිව්වා. විනාඩිය විනාඩිය අපි ඒකට සමවදින්න ඕනේ. ඊට පස්සේ විනාඩි දෙක තුන මෙහෙම ගිහිල්ලා යම් කාල පරිච්ඡේදයක් නියම කරලා අපි අදිෂ්ඨානයක් කරන්න ඕනේ අවල් වෙලාට නැගිටිනවා කියලා. මෙන්න මේවා කරලා හොඳට පුහුණු වුණාට පස්සේ තමයි දෙවෙනි ධානයට අපි යන්න ගොඩක් තියෙනවා. සති ධාරාව අකණ්ඩව පවත්වා ගැනීම යනු කුමක්දයි පැහැදිලි කරන මෙන් ඉල්ලමි. එට බාධාවන් පැමිණෙන්නේ දෙසේ නම් බාධාවන් ගැනද විස්තර දැන ගැනීමට කැමැත්. ඒ සමගම බාධාවන් ඒ දුරු කර ගත හැකි ක්‍රමවේදයන් වෙතත් පෑයි. ඔව් සති ධාරාව. සති ධාරාව කිරීමට ආරම්භ කරන්න ඕනේ මේ මොහොතේ ඉඳලා. හෙට දවල් ඉඳලා නෙවෙයි. නැත්නම් හෙට උදේ ඉඳලා මම භාවනාව පටන් ගන්නවා කියලා නෙමෙයි. මේ තැන ඉඳලා මගේ හිත පහළ වෙච්ච වෙලාවේ ඉඳලා සීය පවත්වන්න බලන්න. දැන් මම මේ වෙලාවේ හිටගෙන ඉන්න කෙනෙක් නම් හිටගෙන ඉන්න බව එවෙලෙම දැනගෙන ඊළඟට කළ යුතු දේ හිතලා කරන්න අද දෙයක් හෝ හෙට දෙයක් හෝ යමක් කරන්න තියෙනවා නම් හිතන්න තියෙනවා නම් ඒකේවලෙම හිතන්න ඕනේ හිතාගෙන ඒ වගේම තමන්ගේ අතපය සෙලවීම හිස හැරවීම පවා සිහියෙන් දැනගෙන කරන්න මේක මුලදී පුහුණුවක් ටිකක් අමාරුයි නමුත් කරගෙන යනකොට පහසුවක් වෙන්න පුළුවන් හැබැයි කලක් ගියාට පස්සේ වේගයෙන් කරන්න පුළුවන් මුලදී නම් හිමීන් කරලම පුරුදු වෙන්න ඕන හැම අවස්ථාවෙදීම මේක කරන්න ඕන කෙනෙක් බණින වෙලාවට සිහිය රැක ගන්න බලන්න ඕනේ මොකද බනින වෙලාවට කොච්චර සිහියෙන් වුණත් ඒ වෙලාවට ඒක අමතක වෙලා මෙයාට දෙකක් කියන්නම් කියලා ඉස්සරහට යනවා ඒ නිසා මතක තියාගන්න ඕනේ මට මේ තරහක් එන්නේ කියලා සිහිය පිටව ගන්න මම මේ වෙලාවේ කුමක්ද කළ යුත්තේ නිස්සබ්ද වෙනවද නැත්තම් මම මේ නිස්සබ්ද වෙලා ඉන්නද සුතේ මුත් සුතමත්තම් භවිස්සති කිව්වා එහෙමත් නැත්නම් මම යෝනිසෝ මානසිකාර්යය දාලා කල්පනා කරන්නද අනේ මේ මගේ පෙරාත් භවයේ සහවරෙක්ද මගේ පියාද මගේ පුතාද අනේ මෙයා මේ දුකක නේද ඉන්නේ කියලා යෝනිසෝ මානසිකාර්යයෙන් බලන්න පුළුවන්. එතකොට කුසල්. එතකොට අර තරහව නිවිලා එහෙම නැත්නම් කල්පනා කරනවානේ මේ තැනැත්තා මේ විඳින්නේ දුකක් මේ දුක නිසා මේ පව් නිසා මත්තට දුක් විඳිනවා නේද කියලා අනුකම්පාව උපදවන්න. ඒ වගේම තමන් කල්පනා කරන්න ඕනේ මේකෙන් මගේ හිතේ තරහවක් උපදීද කියලා සිහින් ඉන්න ඕනේ. අන්න ඒ විදිහට හිත රකින්න පුරුදු කරනවා නම් කලක් යනකොට ටිකෙන් ටික පුළුවන් වෙනවා කෙලෙස් වලින් ගැලවෙන්න. ඉතින් මේක ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగෘතේ සම්පජානකාරී හොති කිව්ව මතකයි යනවා එනවා හිටගෙන ඉන්නවා දැකපලා ඉන්නවා නිදි වර්ජිතව ඉන්නවත් දැනගන්න ඕනේ. මොකද්ද කියන්නේ? జాగරිතේ සම්පජානකාරී හොති. జాగරිතේ සම්පජානීය කරගෙන මම දැන් නිදි නැහැ. මං අවදියෙන් ඉන්නේ කියලා දැනගෙන ඉන්නවා. එතකොට කැම්බින් ගැනීම ආදී ඉඳලා සියලු කටයුතු සිහියෙන් දෛනිකව කරන්න ඕන. එච්චරයි. ප්‍රථම ධානයේ පැය භාගයක් වශී කර දෙවෙනි ධානයේට අදිෂ්ඨාන කළොත් ඊළඟ ධානවල අදිෂ්ඨාන කාලයේ පැය භාගයකට වඩා වැඩි කරගත නොහැකිද නෑ යම් ධානයක් අපි විනාඩියෙන් දෙකෙන් පටන් අරගෙන වශී කරගෙන යනවා පැය භාගයක් දක්වා ගියා පැය භාගයක් දක්වා ගියාට පස්සේ කෙටි කාලයක් ඉඳලා වරක් දෙකක් කරන්නත් පුළුවන් ඊට පස්සේ වෙලාවක තව ටිකක් දිගට අදිෂ්ඨාන කරලා බලනවා පැයක් විතර පැය භාගයක් කරපු කෙනා පැයක් විතර කරලා බලනවා. ඉතින් ඒ විදිහට පුළුවන් මේක වශීකරණ එක දික් කරන්න. හැබැයි ඒ වශී කරපු වැඩි තරමට තමයි Tamanට ඒ ඒ අවස්ථාවලට නැගිටීමේ ඇතුල් වීමේ දක්ෂකම එන්නේ. නැත්තම් වැඩි වෙලාවක් යනවා ඒකට සමාපත්තියට සමාදින්න. අදිෂ්ඨාන කළාට විනාඩි කීපයක් ගත වෙනවා. එහෙම නෙමෙයි අර නිතර නිතර වැඩි වාර ගණනක් කරපු කෙනාට කියනකොටම යනවා කියනකොටම එළියට එන්නත් පුළුවන්. ඒක නිසා පැය භාගයක් කියන එකේ වරදක් නැති වුණාට වැඩි පාරක් ගන්නක් වැඩි වෙලාවකුත් උත්සාහ කරන එක හොඳයි. මොකද Tamange ආසනයේ ශක්තිමත් වෙන්න පැයකට විතර කරලා බලන්න. ඊට පස්සේ තවසරයක් විනාඩි 15ක් විතර වැඩි කරලා වෙන වාරයක ඉඳලා බලනවා. පැය දෙකක් ඉඳලත් බලන්න පුළුවන්. හැබැයි පැය පහක් නොසෙල්ලී වුණත් අනේ මුකුත් වෙන්නේ නැහැ ඔය අඟපතට. ඒ නිසා කිසිම දෙයක් වෙන්නේ නැහැ වුණත්. එහෙම ඕනේ නෑ. නමුත් පළවෙනි ධානයේ පැය භාගයක් වුණායි කියලා දෙවෙනි ධානයේ එහෙම වෙනසක් නෑ. Tamanට ඕන නම් වැඩිපුර ඉන්න පුළුවන්. වෙන මොකක්ද? හොඳයි. මම හිතනවා ප්‍රශ්න ගොඩක් තිබුණා ඒවා ඇති කියලා. ඉතින් අපිට රෑ වෙලා තියෙනවා. කරුවෙට බෝ වෙලා කියන්න බලමු. එහෙනම් දැන් අද ධර්ම දේශනාව ධර්ම සාකච්ඡා කිරීම ආදීනොත් ඉතින් පිළිවෙත් පිරීමෙන් භාවනා කිරීමෙන් සියලු විද ආකාරයෙන් මහා පින් රස කරගත්තා. ඒ සීල පින් දිව්‍ය ආදී ඒ නොපෙනෙන මණ්ඩල වලට සියල්ල අනුමෝදන් කරමු අනුමෝදන් කළා ප්‍රාර්ථනා කරමු සියලු දෙනාගේ ශ්‍රී විමුක්තියත් වැඩිව ඒ වගේම හොඳින් පාරමී දම් පුරාගෙන සනසිල්ලේ නිවන් අවබෝධ කරත්වා ශාසනයත් ආරක්ෂා කරමින් මේ සියලු දෙනාවත් හොඳින් ආරක්ෂා කරත්වා පීඨ කරත්වා කියලා අපි දිගට ආරාධනා කරමු එත්තාවතා චයම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය එත්තාවතාචම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු තං සදාති එසේම පරලෝසපත් වුණා වූ සියලු ඥාතිතාදීන්ද අනිකුත් මේ දායක කාරකාදී මණ්ඩල ඇත්තන් ඇතුළු සියලුම දෙනාගෙන් යමෙක් පින් බලාපොරොත්තු වෙනවාද පෙර සංසාරේ පවා පින් බලාපොරොත්තු වෙන සිටිනා ඥාතිතාදීන්ද මේ පින් ලබත්වා අනුමෝදන් වෙත්වා සතුටු වෙත්වා පැමිණියා වූ පීඩාවෙන් මිදී සුගතිගාමී වූ සංසිල්ලේ නිවන් අවබෝධ කරත්වා තෝරු ඉදම්මෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ එවැගේම සියලුම අපේ දෙමව්පිය වැඩිහිටි ගුරුරාදීන් ඇතුළු සියලුම ඒ හිත සත්වයෝ වගේම අපේ අප උපස්ථායක ආදී දායක කාරකාදී පින්වත් බවතුන් ද ඇතුළුව සියලුම දෙනා මේ පින් ලබත්වා අනුමෝදන් වෙත්වා සතුටු වෙත්වා සපවත් වෙත්වා ආයු වර්ණ සප බල ප්‍රඥා ලබා සුවසේ පාරමී දම් පුරා උතුම් වූ නිවනින් සැනසෙත්වා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීගායුකෝ භව භවතු සබ්බ මංගලන් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලන් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලන් රක්ඛන්තු සබ්බ දේවතා